අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම සාකච්ඡාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඊයේ මම හිතන්නේ කල්තව ප්‍රශ්න දෙයක් විතරක් තියෙනවා අපිට ඊවර කරගන්න බැරි වුණා අපි ඊෂාන් ඕනගේ ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපිට සතිವಾರයේ ආරම්භය ලබා දෙන හැටියට අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දිනට ප්‍රශ්න 12කුත් ඊයේ ප්‍රශ්න 2කුත් ප්‍රශ්න 14ක් තියෙනවා. අපි ඊයේ ප්‍රශ්න වලින් පටන් ගමු. අවසරයි ගෞරවනීය සාමින් වහන්ස සක්මන් භාවනාව. වර්තමානයේ තුල සිත පිහිටමින් දැනෙන මිඳීම් තුලට තුලම ඇවිදින බව දැනුවත්ව සක්මන් කරයි. සිතට සිතුවිලි ආවත් කලබලයක් නැතිව ගැටීමකින් ඇලීමකින් තොරවම සක්මන තුලම සිත පැවැත්වීමට හැක. ශබ්දයක් ඇහුණත් රූපයක් දැක්කත් සිතුවිල්ලක් ආවත් ඒ එන බව දකින්නේම මොහොතට පමණයි. බොහෝ විට ඒ මොහොතට පමණයි කයෙහිම සිත පවතී. නිසල සංසුන්තාවය සමහර විට මුළු කයම එනම් ශරීරයම පඹේක් වාගේ යන බව දැනේ. ඇසිපිල්ලම් ගසන බවද බොහෝ විට සතියට වැටහි. පර්යංක භාවනාව වරක සංසුම් මනසකින් පර්යංකයට හිඳගනි. වරක සියුම්ම දැනෙන දැනීම් තුලම පර්යංකයට හිඳගනිමි. මේ හැම අවස්ථාවකදීම නින්දත් නොනින්දත් අතර ගැස්සීම් කිහිපයක්ම සිදු වී සතියක් උපදී. එවිට සිතේ නිශ්චල භාවයකි. මේ දෙස බලා සිටිද්දී කයෙහි පොළවට ස්පර්ශ වී ඇති කකුලක වේදනාවක් හටගන්නා ආකාරය දකි. දකින විටම නැති වී ගොස් ආයෙත් තවත් තැනකින් හටගනී. නැති යන ආකාරයක් දකි. සමහර අවස්ථාවල කයේ රස්න ගති, තදවීම් ගති, හටගන්න ආකාරයත්, නැති වෙන ආකාරයත් දකින අතර දැන් දැන් මාහට දැනෙන්නේ කකුල් පහලින් හටගන්නා තද ගති ඇතිවෙමින් පැවතිමින් නැතු යන ආකාරයත්ය. ඇලුමක් ටික ටික පුම්බලා ආතාරින ආකාරයකට ටික ටික කයෙහි උඩට උඩට වැඩි වෙමින් පැන නගින ආකාරය දකි. එනම් ටික ටික විශාල ප්‍රදේශයක් ආක්‍රමණය වන ආකාරය දකි. මෙතනදී වැඩිපුරම තද ගතියමයි ඉස්මතු වෙන්නේ. රස්න ගති හිරි ගති තිබුණත් මෙම සිදුවන දෙය ටික ටික බලා සිටීමට හැකි බව දැනේ. ගෞරවනීය සාමින්වහන්ස උපදේශ පතමි. තෙරුවන් සරණයි. ඒ කියන්නේ හොඳට අර ධාතු මනසිකාරයට හිත ගිහිලා තියෙනවා. ඉතින් ඒ ධාතු මනසිකාරයේ පේනකොට ඒකට ධෛර්යය දෙන්න උනන්දු වෙන්න මේ ධාතු මනසිකාරයේ පහළ වෙන්නේ යට කොටසේ උඩ කොටසේ කකුලේද බඩේද කටේද කියන කාය අංග අයින් කරලා ඒ ධාතුන්ගේ භාව ලක්ෂණ විතරක් ස්වභාව ලක්ෂණ විතරක් ගති විතරක් දැක්කොත් මේක හරිය ලස්සන සෙල්ලමක් වෙනවා. දැන් මේ ධනිස්සයිට දෙන්නේ, කටයිට දෙන්නේ, බඩයිට දෙන්නේ, දිවයිට දෙන්නේ කිකේ ඒ ශරීරාංග දාන එක බබාගේ භාෂාව කියලා කියනවා. වැඩි හිටි ධාතු මනස්කාරය තියෙන මට කකුලේ තද මට ඇඟේ තද ගතියක් වැටුණා. තද ගති, තද භාව, තද ස්වභාව. එතකොට පේනවා මේ ලෝකයේ වගේ මේක ඇතුලේ සුළු සුළං වැඩ කරනවා, දිය සුළි වැඩ කරනවා, රත් වෙනවා, සීතල වෙනවා. ඒකට ශරීරාංග ගන්න නැතුව බලාන හිටියොත් තීරණ පටන් අර ගන්නවා. සම්පූර්ණ ධාතු ලෝකයක් තියෙන්නේ. ඒ අනුව හොඳ නරක හරි වැරදි බය පහළ වෙන්නෙම ශරීරාංග වලට දැම්මොත් මේ දතයිරි දෙන්නේ, කටයිරි දෙන්නේ, බඩයිරි දෙන්නේ කිව්වොත් තමයි ප්‍රශ්න මතුවේ. නෑ රිදීම රිදීමක් විදිහට දකින්න, තදවීම තදවීමක් විදිහට දකින්න. එතකොට ශරීරය අණුන් එකක් වගේ තමයි පේන්නේ. ඒකට කියනවා පරතෝ සංකල්පය කියලා. Taman දිහා බලන්න පුළුවන් මේක ඇතුලේ අපි බැලුවොත් බලවේග පේස කර්මාන්ත ආයතනක් වගේ. තද්දක් තියෙනවා, යන්ත්‍ර දඩබඩ ගාලා වැඩ කරනවා, විදුලියත් වැඩ කරනවා, වතුරත් වැඩ කරනවා. අපි මේක දන්නේ නැත්නම් අවුරුදු 120ක් ඉඳලා මැරිලා යනවා මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. බැලුවොත් මේක ඇතුලේ ගොඩාක් දේවල් පේනවා. අන්නේ පේන දේවල් ශරීරාංග ගාව නැතුව භාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ ගති වලට ගියොත් මුළු ජීවිතේම දර්ශන විද්‍යාවක් විතරයි. මුළු ජීවිතය ආගමක් විතරයි. අර ශරීරංග දාන නිසා තමයි අපිට මේ ආතතියක් මේකෙන් ඇති වෙන්නේ ලෙඩක් කියලා හිතෙන. එතකොට වෙනම දොස්තරලා ඇති වෙනවා. වෙනම ලෙඩ ඇති වෙනවා. ලෙඩටම ස්පිරිතාල ඇති වෙනවා. ඔය එකක්වත් ස්පිරිතාල මොකක්වත් ඕනේ නැහැ. හට ගන්න දේවල් ඒකෙම නැතිලා. ඉතින් ඒක ඉස්කෝලවල ගන්න නේ නේ එහෙම කියන්න බෑ කටේ ලෙඩක් කියපන් බඩේ ලෙඩක් කියපන් අනකයි මේකයි කියලා දාපු ගමන් තමයි ආත මේක භාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ ගති වශයෙන් දකින්න ගිය දවසේ තේරෙනවා මේ ශරීරය අපිට දීලා තියෙන ඔන්න ඔය වැඩේට. එහෙනම් මේක අල්ලන මේ දොස්තරලාට කීයක් හරි හම්බ කරන්න පොටක් පාදා ගන්න නෙවෙයි. නූල් බඳින කට්ටියට නූල් බඳින්න එහෙම නැත්නම් හුණියම් කරන කට්ටියට හුණියම් කරන ගති ස්වභාව. කොච්චරද කියනවනම් ශාරීරියේ ගති භාව ස්වභාව දැක්කොත් විශ්වයේ ඇති වෙන සියලුම කාලගුණික වෙනස්කම් මේ අනුව කියවන්න පුළුවන්. ඒක විශ්වයට සාපේක්ෂව යන්නේ. ඒ නිසා මේක ඇඟ ඇතුලේ ඔක්කොම විශ්වයක් තියෙන කියලා හිතාගෙන පුළු පුළුවන් වෙලාවයි මං කියන්නේ. ළමා මනසක් එනවා තමයි. අන්නේ වෙනකොට ගති භාව ස්වභාව කියන දේවල් වලට හිත දාගන්න පුළුවන් වුණොත් යෝගාචර පුතුම මෝරච්ච ගතියකට යනවා. ඒ නිසා ඒකට ඉන්ද්‍රිය පරිපාකයක් තෝරන ටිකක්. වයසට ගිය කට්ටිය වෙන්නත් ඕනේ. ඒ නිසා රචනයේ ලියන ස්වරූපයෙන් දැනගන්න පුළුවන් එයා ඒ ඇඟට දාගෙන මගේ කරගන්නවද එහෙම නැත්නම් භාවල ස්වභාව ලක්ෂණ වල දාගෙන මේක දර්ශන විද්‍යාවක් කරගන්නවද කියන එක ලියන රචනය අහගෙන ඉන්නකොටම තේරෙනවා. මේ කෙනෙකුට හරි ලේසියි අර දහසුමනිස්කාරයේ භාව ලක්ෂණ වල දාන්න. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. වසර 3-4ක සිට මම භාවනා මධ්‍යස්ථාන වලින් භාවනාවට යොමුවත් ඒ කඩින් කඩ කිරීමට හැකි වූයේ නිවසේ ඇති කලබලකාරී බව නිසාය. මෙම භාවනා තුළින් මා මා ලැබුවේ නිවීමක් නොව දැඩි ලෙස පාලනය කරගත නොහැකි තරහව පමණි. අතිගරු නම කීමට අවසරයි උඩදුම්කර කාශ්‍යප සාමින් වහන්සේගේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙන් හා උන්වහන්සේගේ නිවන් මඟ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන් වලට සවන් දීමෙන් මාලත් අත්දැකීම් වූයේ සිතෙන් සිතේ පහන් භවය. ඔබ වහන්සේගේ වැඩසටහනට මා සහභාගී වුණේද විපස්සනා මධ්‍යස්ථානයේදී. අනේ ස්වාමින් වහන්සේ මට අනුකම්පා කර පිහිටවන්න. බුදුරජාණන් වහන්සේ කිසා ගෝධමියට පිහිට වූහසේ මට සක්මනේදී සිත එකඟ වේ. නැවතත් පරණ අමහිරි අතීතය සිහි වේ. මේකේ මුලින් ලියලා තියෙනවා පුද්ගලික කරුණු ටිකක් ඒක මම කියෙන්නේ නැහැ. බුද්ධිකරු වොන්නේ නෑ ඉතින් මේ කියලා කියන්නේ මේ මේක න නැත්තම් gedara කට්ටිය ෂෝක් එකකට සැනසෙන්නේ නැති කියලා මට හිතෙනවා. මෙහෙම කෙනෙක් ඉන්න ගියාම මේ භාවනා කාර්යෝ අල්ලිම අවුලක් gedara. දැන් gedara කට්ටිය සැනසෙනවා ඇති බුණ මේ නම නොකියපු එකට මම ස්තුතිවන්ත වෙනවා. භාවනා කරන්නේ හෝ බුදු කෙනෙක් පහළ වෙන ලෝකේ සාන්තිය පිණිස මිස භාවනා කියන්නේ කටු කොහලක් නෙවෙයි. දැන් කියන්නේ නෝ gederin නැත්තන්ට නිබ්බුතානූන සමාතා නිබ්බුතානූන සහපිතා නිබ්බුනානූන සානාරි යස්සයන් ඉරිසෝපති මේ භාවනාකාරයේ කියලා ගන්න පුළුවන් නම් gedara හරිම සාන්තිදායකයි. ඒක එහෙම නම් කොයි කොච්චර කච්චල් කොහොමද තියෙන්නේ. ඔයක පළවෙලියේ තියෙන කටු කණපින්දම කටුවත්තක් දූවිලි පාරක ඇදගෙන යනවා වගේ. අනේ බුදුහාමුදුරේ හිටනම් ඔළුවේ අත ගහගනි. යකෝ මම ඇවිල්ලා මල අවුලක් නේ කරලා ගිහිල්ලා තියෙන්නේ. ඒ සිල් රකින්නවා කියන්නේ ගම ඒක අවුලක්. සමාධි වඩන කෙනා තව අවුලක්. විපස්සනා කරන කෙනා තව අවුලක්. ඒකට කොයිද සුකෝ බුද්ධානං උප්පාදෝ කියන්නේ? සුකෝ සද්දම්ම දේශනා කියන්නේ. සුකෝ සංකස්ස සමාගය කියන්නේ මේ භාවනා කියන්නේ බොහොම සාන්තියක්. මම දන්නේ මේක මෙච්චර අවුල් කරගන්නේ එක අපි අර ගියාට පස්සේ හදිස්සි එයාපෝට් යන්න ගිට වෙලා කවුද පරිප්පු මාළුවක් වෙලා තිබ්බා. ඉතින් ආමරු කෙනෙක් කියනවා මේ පරිප්පු කොහොම යුවත් කන්න පුළුවන් මේ විදිහට උයන්න බැරි විදිහට කණ්ඩ බැරි විදිහට ඉව්වේ කොහොමද කියලා ඇහුවා. පරිප්පු වල කොහොම කරුවත් කන්න පුළුවන්. මේක කොහොම ඉව්වත් දන්නේ කොහොමදක් කන්න බෑ. අන්න ඔගේ මේ භාවනාව මේ තරම් කටුකොහලක් කරගෙන තියෙනවා දකින්නකොට මට හිතෙනවා කොච්චර සැනසීලාද ඉන්නේ කියලා. පටන් ගත්ත කාලේ ඉඳලා කවදාකවත් මම බරකට ගත්තේ නැහැ. නිසා කරුණාකර උදවට පట్టල වාඩි වෙලා මම ඉඳුන් හිටුම් පහසුකම තියනවාද කියලා බලන්න. ඒකවත් බැරි නම් ඉතින් .sorry.com සෝරි තමයි කියන නිසා කරුණා කරලා මේ අපි දෙන මූලික උපදේශ පන්ති අහනවා කියන්නේ ඒක විතරක් නෙවෙයි ලෝකේ තියෙන්නේ. මූලික උපදේශ පන්ති දීලා භාවනා කරන්න එපා. වාඩි වෙලා සතිපත් වෙන්න. ඇවිදින ගමන් සතිමත් වෙන්න. නැත්නම් අර ඊයේ වෙනෝගේ මහින්ජායක වගේ මේක බලාගෙන ඉන්න එක තැම්පත් වෙන්නේ නැහැටි. කිසాగෝතමීම තමයි ඔය යාමද මන් දන්නේ නුබ්බ නිබ්බුතානුන සාමාතා නිබ්බුතානුන සානාරි ඒකත් කී කිසాగෝතමීමයි. ඒක කිව්වේ මේ සිතාත තාපසතුමා කැලේ පාරේ විදිනකොට දැකලා අනේ මෙවැනි මිනිස්සෙක් ඉන්න අම්මෙක් කොච්චර සැනසුණේ නැද්ද? මෙච්චර මේ පුතෙක් ඉන්න පියෙක් කොච්චර සැනසුණේ නැද්ද? කතාවද බඳපු ගෑණි කොච්චර සැනසුණේ නැද්ද කියලා නිබ්බුත පද කිව්වා. මේකේ මේ කන බින්දා. කිසිසේත්ම මූලික කමඨාන උපදේශ මෙහි ලැබලත් නැහැ. කමඨාන් මාතාවලිය හැටි දන්නේත් නැහැ. මං ස්තුතිවන්ත වෙනවා නම නොකියපෙක් ගැන. නම කිව්වනම් මේ මූණ දිහා බලන්න බයිනොයි කියලා එකක් එනවනේ. එහෙම එකක් නැහැ. ඒ නිසා ඊශව හම්බෙන්න හම්බෙලා අහහගන්න කමඨාන් වාතාවල් ලියන්නේ කොහොමද කියලා. මේ ගමේ ගන්ධ බෞද්ධයට පෙස්සන් ගහන කතාවල් ලියන්න එපා. අපරාධ කඩදාසි. අපරාධ පෑන්. අපරාධ කාලේ. අපරාධ මටත් කේන්ති කියලා බයින්ද හිතෙනවා. හැබැයි මට කේන්ති කියලා නෑ දා. යන්නෙත් නෑ. අපි යන් ඊගා කරා. ඒ ඔය ප්‍රශ්නේ කියපු නැති එක ඊයේ රෑ කියන්නේ ඊයකට කියපු නැති එකට ස්තුතියි. අද උදේ පාන්දර මුස්පේන්තුවක්. ගරුතර ස්වාමින් වහන්සේ නවකෙක්නි. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී මගේ දෙපතුල් දෙකට කාපට් එකේ රළු බව හා මෘදු බව හොඳින් දැනේ. ටික වේලාවකට පසු මා එක් කැලයකට ඇද වී යයි. නැවත අනික් පැසට එළවේ. වම දකුණ හොඳින් මෙනෙහි වෙද්දී මෙසේ වීමට හේතුව පහදා දෙන්න. ගරු ස්වාමීන් වහන්සේ. ඔය විදිහට අර ඇලවෙන්නේ නැති වෙලාවේදී වම දකුණු පේන හැටි, කය ඇල වුණාට පස්සේ වම දකුණු පේන හැටි කියලා මේ මොන බාහිරයේ තියෙන දේවල් හොල්මන් කරත් ඒ හොල්මනත් එක්ක මූල කර්මස්ථානයේ පේන හැටි දකින්නොනම් භාවනා දියුනේ නෝ. ඉතින් අපිට බලන්න තියෙන්නේ ඇඟ ඇල වුණාට පස්සේ වම දකුණ දැන ගන්න හැටි. ඇලවෙන්නේ ඉස්සලා වම දකුණ දැන ගන්න හැටි. කියලා මේ එන හැම එකක්ම මල් මල්ට අමුණන්න. එහෙම නැතු ඇයි මේ ඇලවෙන්නේ කියලා ඇහුවොත් ඉතින් අනිත්‍යතාවය කවදාකවත් තේරුම් ගන්න හම්බ වෙන්නේ නැහැ. භාවනා කර හිටියොත් හැම දෙයක් වෙනස් වෙනවා. ඒ වෙනස හරහා සතිය පවත්තන්න. ඒ වෙනස හරහා මූල කර්මත්තානත් එක ඇසුර පවත්තන්න. ඉතින් අන්නේ වෙනස මම කිව්වට හැදෙයිද කියලා මට විශ්වාසයක් නැහැ. හැබැයි හදා ගන්න උත්සාහ කරන්න කියලා මම කියනවා. භවනා කරනකොට මේ වෙන පාර කාලගුණික වෙනස්කම්, හිතේ ඇති වෙන ආකල්පම වෙනස්කම්, කයේ ඇති වෙන ස්වરૂපෙම වෙනස්කම් ඔක්කොම තියේදී මම හැමම ඇවිදිනවා. මට මේ වම මේ දකුණ බලන්න පුළුවන්. මම සතිමත් වෙන්න හදන්නේ. මට වෙන විදිහට කියතයි කොච්චර කය ඇලුණත් සතිය කැඩෙන්න බෑ කඩන්න බෑ. කොච්චර කය ඇලුණත් වම දකුණ වෙනස් වෙන්නේ නැහැ. නැත්නම් වම දකුණට යන්න බැරි වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් තියෙද්දී ඒ හරහා හොඳ හෝ නරක හරහා මූල කර්මස්ථානත් එක්ක තියෙන ඇසුර සතියත් එක්ක තියෙන ඇසුර තේමා කරන්න දන්නවනම් ඒ රචනයේ හරීම సౌందర్యාත්මකයි. ඒ සතිය ඒ රචනයේ හරීම ධෛර්ය කරවන සුළුයි. ඒ වගේම කමඨාන් සුද්ධ කරන්න ඕනෙත් නෑ යාගේ. මොනවා තිබ්බත් එයා දන්නවා ඒ හරහා යාම බේරගන්න. ඉතින් මම ඒකට කියන්නේ කඹේ ඇවිදිනවා වගේ, දී යටින් ගින්දර ගෙනියනවා වගේ. ඕවා තියෙද්දි අරගෙන යන්න. ඉතින් අපි ඊයේ එක්කනේ දෙන්නෙක් ගෙන ලැහුවා. ඒවා තියෙනකොට ඒක සතියට බාධාවත්ද? එහෙම නැත්නම් සතිය නිසාද මම මේ ඇලවෙන බව දන්නේ කියලා දෙන්නම කියන්නේ සතිය නිසායි මේ ටික දන්නේ. ඉතින් ඒ දැනීම ලාභයට ගන්න අරගෙන ඒ හරහා ඒ ඒක කරදර ගන්න නැතුව ඒ හරහා සතිය පවත්තලා පවත්තන්න උත්සාහ කරලා ලියන්න බලන්න ඒ රචනයේ කියවනකොටම ධෛර්යයක් එනවා. ඒ දේ අද කියන අධ්‍යාපන ක්‍රමයේ ඇත්තෙම නැහැ. ඇත්තෙම නැහැ. ඒගොල්ලෝ කියන්නේ මේ අධ්‍යාපනය කරන්න ගියාම ඔක්කොම නිස්සද්දව නිස්ස ඔක්කොම තීන්දුවනේ මට නැත්තම් ඉගෙන ගන්න බෑ කියලා. නෑ ඔය කොයි එකදී එද්දිත් ඉගෙන ගන්න එකට ඉගෙන ගත හැකියි. මොනවද වේවැල් කෝටු නාරංචි එඹලාතු මොකද්ද අර කවියක් තියෙන්නේ? ඇල්ලට අල්ලට සිඟාවත් අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා වල්කොළ බිම අතුට නිදි නොලබ දුක්තකා කල්ගිය රිදි වැහැරලි ඇඳ දැලි කුණෙන් වකා ඇල්මෙන් නකුරු උගනිව් ඉදිරි වැඩ දකා මේ අපිට එයා කන්ඩිෂන් කාමර තියෙන්න ඕනේ ඕවර්හෙඩ් ප්‍රොජෙක්ටර්ස් තියෙන්න ඕනේ ට්‍රේනින් ටීචර්ස්ලා ඉන්න ඕනේ කවදාවත් අධ්‍යාපනය හරියන්නේ නැහැ හුනියන් අර විදිහට යන්න ඇල්මෙන් නකුරු උගනිව් ඉදිරි වැඩ දකා ඔයාලා කයල වෙච්චහමකෝ තමයි සතිය පාත්තරම්. එතකොට ඔය ඇල ඔක්කොම බලකොඩලි සමතලා වෙලා යන හැටි දකිනකොට බුදුහාමුදුරුවෝ රැස් විහිදෙනවා. ධර්මයේ තාමත්ම සජීවී වෙනවා. මම සංඝයා කියලා හිතෙනවා. අනේ මේ කොච්චර කයලුණත් මගේ සතිය මගේ සීල කැඩෙන්නේ නැහැ කොච්චර කයලුණත් මගේ සතිය කැඩෙන්නේ නැහැ කොච්චර කයලුණත් මට වම දකුණ බලන්න බැරි කමක් කරන්න බෑනේ කියලා ඒ එන ධෛර්යය තමයි අපේ භාවනාවේ ප්‍රගතිය වෙන්නේ අපි යම ඊගා ප්‍රශ්නෙට ඒකෙම තව කොටසක් පර්යංක භාවනාව. මම දැන් මෙතනයි සිය පිටවීමට හැකිය. මගේ ශරීරයේ වෙනස්කම් ටික ටික දැනේ. අත් දෙක නොදැනියයි. දෙපතුල් දෙක තදින් හිරිවැටේ. මා ඉදිරියට නැමෙන බව හැඟේ. එහෙත් එය නිදිමතක්ද නොවේ. ටික වේලාවකට පසු සතියෙන් මා ඉවත් වෙන බව දැනෙනුවේ මට අතීත මතකයන් සිහිවන බැවිනි. නැවත සතිය දැනේ. මෙය මට ගැටලුවකි. ගෞරවයෙන් පහදා දෙනු සේක්වා. ඔබ වහන්සේට දීර්ඝායු පතමි මවක්. ඔය එතකොට ඒ සතිය තිබිලා සතිය ඇති කරගන්න එක හරි අමාරු වෙන්නේ. අපි ඒකන මේ සතිපට්ඨානේ වඩන්නේ ඒ නිසා අපි දරුවෙක් වදනවා වගේ දරුවෙක් හදනවා වගේ බොහෝම අමාරුවෙන් අවශ්‍ය පහසුකම් දීලා දරුවා හදනවා. නමුත් අපිට පුළුවන් ද සතිය හැමාරේ බලන්න. සතු දරුවා මැරෙන හැටි බලන්න. මේ හදන සතිය කැඩෙනවා. නැති වෙනවා. ක්ෂය වෙනවා, වැය වෙනවා, නිරුද්ධ වෙනවා කියලා අන්න ඒක බලපු දවසේ පේනවා මේ සතිය කියන පාඩමේ අන්තිම පාඩම. එනිසා මේක එක වාක්‍යයක තියෙනවා මේ අතීත දේවල් එනකොට මගේ සතිය නැති වෙන බව තේරෙනවා කියලා. ඒක විතරමයි ඒකටම ලැස්තිලා යන්න. සතිය වඩලා සතිය නැති වෙන හැටි බලන්න. මොකද හැම දෙයකම හට ගැනීම බැලීම තමයි බුදුජානන්සේ දේශනා කරන්නේ සංසාරේ කියලා. සමුදය කියලා කියන්නේ දුකේ සමුදය. ඒකේ නැතිවීම බලන්න ඕන. හටගත්ත දේ නැතිවීම පෙන්නනවා කොයි වෙලාවත් පෙන්නවා ඒක අපි බලන්න කැමති දෙයක්ම තියෙන්නේ. බැලුවොත් පේනවා ඒ කැලල දැකලා නැති ජීවිත තමයි මුළු සංසාරෙම අපි ගත කරලා තියෙන්නේ. හට ගැනීම දැකලා තියෙනවා හැමාරිය බලන්න කැමති නැහැ. නමුත් බුදු කෙනෙක් ඇවිදලා ලෝකේ පහළලා සඳහන් කර තියෙනවා තුන්වෙනි ආර්ය සත්‍ය කියලා එකක් තියෙනවා. නිරෝධ සත්‍ය සියල්ලේ නිරුද්ධ වීම. ඒ නිසා සතිය නිරුද්ධ වීම දැක ගන්න පුළුවන් වුණා නම් ඒක පුදුමාකාර ඥානයක්. ඒ නිසා හොඳට සැලකිල්ලෙන් සතිය හදලා සතිය වැඩෙන්න ඇරලා ඒක ගෙවෙන තැන බාහිරින් ඇවිල්ලා කරදර ඇවිල්ලා සතිය ගෙවෙන තැන බලන්න පුළුවන් නම් ඒ මිනිස්යාට බ්‍රහ්මයකටවත් කරදර කරන්න බෑ. මාරේකටවත් කරදර කරන්න බෑ. කෙලෙස් වලින් කරදර කරන්න බෑ. අන්න වගේ තමන්ගේ මාතේ තමන්ගේ දරුවා මැරෙන දිහා බලහින්න මවක් මවක් කියලා ලියලා තියෙන්නේ. මමක්. එයාට හොඳයි වැඩි. සතිය නැති වෙන හැටි බලන්නේ. බල්ලෙවල එක වාක්‍යයක් ලිව්වොත් මම හිතනවා වැඩමුළුවට ආව ඔක්කොටම පාඩමක් වෙයි කියලා ඒක. ඒ සානි දවසෙත් ලියන්න හිට පහළ වේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ගෞරවනීය සාමීන් වහන්ස. ආනාපාන සති භාවනාව සම්බන්ධවයි. ආශ්වාසයට සහ ප්‍රශ්වාසයේ කෙරෙහි සතිමත්ව වාසය කරන විට එය ක්‍රමයෙන් දීර්ඝ බව හැකිලී කෙටිවන බව ප්‍රගුණවන්නට විය. ඒ තුල තව තවත් සතිමත් වීමත් සමගම සියුම්ම ආස්වාසයත් ප්‍රස්වාසයත් වන බව දැනෙන්නට විය. තව දුරටත් රළුව මුලදී මගේ කය ප්‍රගුණ වුවද පසුව කය පිළිබඳ නොදෙනී යන බවත් ආස්වාස ප්‍රස්වාසයේ නැමැති ලෝකයේ තුල මම ලොකු විඳීමක් ලැබුවා. එය මට ප්‍රීතියක් ගෙන දුන්නා. කලින් වතාවේ මම ආස්වාස ප්‍රස්වාසයේ තුල සතිමත් වී කයට සිහිය ගෙනාවේ ගෙනාවේ ඊට වඩා මා අලුතෙන් ලැබූ අත්දැකීම හොඳයි කියා සිතෙනවා. මා වැරදි ආකාරයට මේ ආනාපානය වඩා ඇතනම් මට අවවාද ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔබ මේ කියන කාරණාව නම් පැහැදිලි නෑ. ඒ නිසා ආපහු මුල ගෙදර කියවන්න. ආස්වාසයට සහ ප්‍රස්වාසය කෙරෙහි ආස්වාසය හා ප්‍රස්වාසය කෙරෙහි සතිමත්ව වාසය කරන විට එය ක්‍රමෙන් දීර්ඝ බව හැකිලී කෙටිවන බවක් ප්‍රගුණ වන්නට විය. ඒ තුල තව තවත් සතිමත් වීමත් සමගම සියුම්ම ආස්වාස ප්‍රස්වාසය වන බව දැනෙන්නට විය. තව දුරටත් රළුව මුලදී මගේ කය ප්‍රගුණ වුවද පසුව කය පිළිබඳ නොදෙනී යන බවත් ආශ්වාස ප්‍රශ්වාසයේ නැමැති ලෝකය තුල මම ලොකු විඳීමක් ලැබුවා. ඒ මට ප්‍රීතියක් ගෙන දුන්නා. කලින් වතාවේ මම ආශ්වාස ප්‍රශ්වාසය ගැන සතිමත් වී කයට සිය ගිනාවේ ඊට වඩා මා අලුතෙන් ලැබූ අත්දැකීම හොඳයි කියා. ඒ වාක්‍යය මේ ගණිත රචනය සම්පූර්ණ අවුල් කරනවා. නමුත් ඒ වුණාට දෙවෙනි සැරේ කියනකොට කාරණාව තේරෙනවා. මේ කායේ සංසිඳීමක්, ආනපන සංසිඳීමක්, කෙටිවීමක් සහ නොදෙනියාමක් දකින්න එක කාය පිළිබඳ පාඩමේ අන්තිම තමයි කාය ගෙවිලා යන හැටි දකින්න එක. ආස්වාද ප්‍රසවාසය පිළිබඳව අන්තිම පාඩම තමයි ආස්වාද ප්‍රසවාසය ගෙවෙන හැටි බලන එක. ඒ වගේ තමයි ඉස්සෙල්ලා මං කිව්වේ සතිය ගෙවෙනවා දැක්කම ඉතින් සතිය පිළිබඳ පාඩම ඉවරයි. ඉතින් ඒක දකින්නකොට අපි හිතන හරි බයක් හිතෙන්නේ සතිය ගෙවිච්චාම අසත්‍යමත් වෙයි, පමාවට වැටෙයි, කෙලෙස් එයි. මොකද සතිය දිහා බලලා සතිය ගෙවෙනකොට කිසිම කෙලෙසයක් එන්නේ නැහැ. අපිට බලාගෙන ඉන්න පුළුවන් තමන්ගේ දරුවා තමන්ගේ අත් දෙකේ බලාගෙන මැරෙනකොට බලාගෙන වගේ. ඒක සාමාන්‍ය ශිෂ්ටාචාර තැනක උගන්වන්නේ නැහැ නේ. දරුවත් යනසට මේ නිසා අපගබ්බෝ කියලා වචනක් තියෙනවා. ඒකේ නා ගබ්ස කරන කතාවල් බුදුහාමුදුරු කියන්නේ. අරස රසෝ කියලා කතාවක් තියෙනවා. අකිරිය වාදෝ උච්ඡේද වාදෝ කියලා මේ හම්බ කරගත්ත සෑම දෙයක්ම මැරෙන්නේ ඉස්සලා තමන්ගෙන් වෙන් වෙන හැටි හොඳට බලන්න. එතකොට එන දැනුම පොත්වලට දාන්න බෑ. භාෂාවට දාන්න බෑ. අපි මෙතෙක් කල් දැක්කේ දේවල් හැදෙන පැත්ත විතරනේ. ඒක නිසා පළවෙනි දෙවෙනි ආර්ය සත්‍ය වල අපි හිටියේ. තුන්වෙනි එකේ තියෙන්නේ Nirodhe. ඒ කිය Nirodhe දකින්නවා කියන එක වෙන්න පුළුවන් හැබැයි බලන්න බෑ. කිසිම කෙනෙකුට ඒක බලන්න බෑ. මොකද අපේ තුල බීචිකාවක් තියෙනවා. අපි මේ හදාතනා වඩාගත් දේවල් බිඳිලා යනවා දකින්නකොට. හැබැයි බලාගෙන ඉන්නකොට පේන්න පටන් ගන්නවා. බලන්න බෑ, පේන්න ඉඩ තියෙනවා. පෙනිච්ච ගමන් මේ මනුස්සයා වෙන කෙනෙක් වඩටපත් වෙනවා. තමන් ආදරෙන්, ප්‍රේමෙන්, දයාවෙන් හදපු දෙයක් එහෙම ගෙවිලා යන හැටි බලන්න පුළුවන්. හරි අමාරුයි. ඉතින් ඒ නිසා ඒක අම්මා කෙනෙක් කියනවා ඒක පිරිමින්ට පුළුවන්ලු පිරිමින්ට තියෙන සංයෝජන ධර්ම 10යිලු. අපිට ගෑනුන්ට 11ක් තියෙනවලු. ඒ කියන්නේ දරුවන් පෙරේ ඇති ප්‍රේමී. ඉතින් එහෙම දරුවෙක් මරන බලහින් එක හරි අමාරුයි. මේකෙදි තියෙන්නේ අන්න ඒ වාගේ මැරෙන්න ඉස්සෙල්ලා මේ තමන් ආදරෙන් තනවා වඩාගත් එක තමන්ගේ කීර්ති නාමය තමන්ගේ වස්තු භෝගය තමන් සියලු දේ කිවිලි අනදියා බලන ඉන්නකොට තමයි බුදුහාමුදුරුවෝ රැස් වී දෙන්නේ. ඉතින් ඒක කියන්න අමාරුයි. හැබැයි කෙරෙනවා දකින්නකොට මටත් එන ජොලියක් යනවා. ඒ වෙනසට අන්තිම වාක්‍යයෙන් අර අර රචනය අවුල් කරලා තියෙනවා. ඒ නිසා මේක නැවත ලියනද ලියනකොට Tamanටම පිරිසුදුකමක් එයි. අපි මෙතෙක්කල් වසංගන්න ගිය දේ තුල විතරමයි නිවන අපි මෙතෙක්කල් හොයාගෙන ගිය හම්බ කරපු තේක කිසිම තැනක නිවනක් නැහැ. අපි මෙතෙක්කල් නැද්දකින්න ඔබතන් කියලා පැත්තකට දාපු දේ තියෙනවානේ. අන්න ඒක තමයි නිවන තියෙන නිසා සියල්ල පතන්න. එතකොට අපි පතන දේ විතරක් නෙවෙයි බතන දේතෝ තියෙන නොදකින්න ඔබතන් කියපු දේත් අපිට හම්බ වෙනවා. අන්න ඒකේ තමයි නිවන තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඩිලිෂන සියල්ල රත්තරන් නෙවෙයි. නිවන තියෙන තැන හොයන්න නම් හැමදේ එකම ගෙවෙන තැන, ක්ෂය වෙන තැන, වැය වෙන තැන, ඉතියෝක අර මේ අරාබිකරේ හිටියා නස්රුදීන් කියලා අපේ අන්දරේ වගේ මිනිස්සෙක් හරි ඥානවන්තයි හැබැයි. එයා මේ කතාවල් කියලා දෙන උපමා මාර්ගයෙන්. මිනිස්සුන්ට පේන්නේ නිකන් විහිළු කියලා. ඉතින් මනත ඇන්දකොරේ මේ ලයිට් කණුවක් යට හොයනවලු ධන ගාගෙන. ඉතින් මිනිහ ඔක්කොම දන්නවා මේස කවදිසෝ යවලු මුල්ලා නසරුදීන් මොනවද හොයන්නේ කියලා. ඒකවල මේ යතුරු නැති වෙලයි කියලා. ඉතින් අර මනසත් ගමන් නතර කරලා මේකට ආවලු. තව මනසෙක් කවලු කවදෝ දෙන්න මොනවද කරන්නේ ඊට පස්සේ ගොල්ල මේ මුල්ලාගේ යතුරු නැති වෙලා මුල්ලා කියලා කියන්නේ මුස්ලිම් ආගමේ ලොක්කෙකුට කියන නම. තුන් දෙනා හොයනවලු. හතර දෙනා වුණලු. පහයි, හයයි, හයත් වෙනවලු. ඉතින් හැම කෙනාම අහනවා ෂුවර්ද මේ නැතුනේ මොකද්ද යතර කොහොමද ජර්මන්ස විස්තර කියනවලු හොයනවලු තනකොලයක් තනකොලයක් පානවා. ඔය හැවක්වත් නැහැ. අන්තිමට එක්කෙනෙක් ඇහුවලු නිකමට නැති උනේ කොහෙදිද කියලා. කිව්වලු නැති උනේ මං ඉන්න කාමරේදී කියලා. ඊට පස්සේ කොහොමද අමුතර පිස්සුද මුල්ල මේ ලයිට් මේ මේ කාමරේ තියෙන්නේ නැතිල මෙතන කාමරේ ලයිට් නැහැ ඔයි. මම මේ වහන්නේ ලයිට් කනුවෑට. බෞද්ධයෝ සේර මෙච්චරයි. බෞද්ධ සේර මේ Tamange ඇතුලේ තියෙන මේ සත්‍ය දකින්ද දඹදිව යනවා. රුවන්වැලි සෑය ගාවට යනවා. වට වන්දනාව යනවා. ගෝස කරනවා සද්ද දානවා බෙර ගහනවා සද්වර්ණ රශ්මි කොඩි විහිදුවනවා මේ සත්‍ය තියෙන්නේ වෙන කොහෙද අපි මුල්ලට hina වෙනවා මුල්ලට නෙවෙයි hina වෙන්න තියෙන්නේ මේ තීරම එච්චරයි හොයන තැන නෙවෙයි ඔය පේනකොට ඒකෙත් බුදුජානන්සේ සඳහන් කරන එක දැක්කට පස්සේ නම් මේ බලාිනෝට ගෙවීම දැක්කා ඒක නොකිය ඉන්නම බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. යමක් දැකලා යමක ගෙවීම දැක්කනම් ඒක නොකිය ඉන්න බැරි තරම් ඒ මිනිස්යාට මොකද්ද ගායක් එනවා ඒ නිසායි ශාසනය පවතින. ඒ නිසා ඒක කරන්න බෑ. හැබැයි වෙන්න අරින්න වීම සඳහා අනුග්‍රහ කිරීම අපිට කරන්න පුළුවන් සාමාන්‍ය බුද්ධිය. ඒ වගේම ලියලා ඉදිරිපත් කිරීම ගැනත් ස්තුතිවන්ත වෙනවා අපි යනවා ඊගා ප්‍රශ්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්ස මම සක්මන් භාවනාවේ යෙදෙන්නේ යටිපතුල පොළවට ස්පර්ශවන ස්ථානයට අවධානය දීමෙනි. නිවසේදී දිනපතා පැය 4ක් හෝ ඊට වැඩි කාලයක් පැය 6 දක්වා භාවනා කරමි. සක්මන එකවර පැය දෙකක් දක්වා ප්‍රගුණ කරමි. මේ දිනවල සක්මන් කරන විට දැනෙන්නේ පාදයේ ඇඟිලි සිට හෝ කෙන්ඩා ප්‍රදේශයේ සිට තද රස්නයක් පැතිරි ගොස් නැවත එම ස්ථානයට නැවත එම ස්ථානයම මොහතකින් සීතල වන බවය. අද උදේ පැය එකමාරක කාලයේදී දැනුනේ කෙන්ඩා ප්‍රදේශයේ වතුර වැදුනාක් වැනි සීතල ගතියකි. සක්මනේදී ශරීරයේ දෙපැත්තට යම් විටක විසිවී යන්නේ සුළඟට කොලයක් විසිවී යන්නාක් මෙනි. වමට විසිවී ශරීරය පාලනය වෙද්දී නැවත දකුණට වැටෙන්නට යයි. කිසිදු හානියක් නැත. රස්ණය සීතල දැනුණද අරමුණු සුළු වශයෙන් පැමිණුණද කමටහන කැඩී නොමැත. ඒ අවස්ථාවේදී තවත් දැඩි ලෙස පාදයේ ස්පර්ශයට අවධානය යොමු කරමි. සතිය තවත් වැඩිවන බව දැනේ. මම පරයන්ක භාවනාවේ යෙදෙන්නේ හුස්ම රැල්ලට අවධානය දීමෙනි. එක්වර පැය එකක් එකයි කාලක් පමණ භාවනා කරමි. හුස්ම නාසිකාග්‍රයත් උඩුතලත් අතර පතිත වන බව දැනුණද දැන් බොහෝ විට හුස්ම ඊතා සියුම්ම නැති වී යන්නක් මෙන් දැනේ. දකුණු නාස්පුඩුවෙන් පමණක් හුස්ම බව දැනුණද පිට වුණද එය නූල් පටක් දැවටෙන්නක් මෙනි. මින් පෙර කයේ වේදනා දැනුණද ඒ පිළිබඳව සතියෙන් වේදනාවන් වේදනාවක් කැසීමක් මధుරයක් විදිනවා මැස්සෙක් මුහුණේ ඇවිදිනවා වශයෙන් සතියෙන් අත්දැක ඇත්තෙමි. නමුත් මේ වන විට හුස්ම රැල්ල නොමැදුනද ඒ වැදුණු ස්ථානයට දැඩිව අවධානය දීමෙන් වේදනා දැනෙන ගතියක්ද නැත. මදුරුවෙක් දෂ්ට කළද මැස්සන් ගමන් කළද ඒ දැනෙන කෙනෙක් නැති ඒ පිළිබඳව කිසිදු ක්‍රියාත්මක වීමක් අවශ්‍ය නොවේ. සක්මනේදී මෙන්ම අතේ සිට බෙල්ල දක්වා උණුසුම සීතල දැනුණද අවධානයේ දැඩි ලෙස ප්‍රස්වාසයේ පතිතවන ස්ථානයේ රැඳවීමෙන් ඒ වාද නොදැනෙන අතර අරමුණ පැමුණුනද අවධානය දැඩි කිරීමෙන් ඒවා වැළකේ. ඒවා ගැන ඇලීමක් හෝ ගැටීමක් නැත. කමඨහන කැඩී නොමැත. සති දෙකක පමණ කාලයක සිට කොට්ටයක් නැතුව පැදුරේ වාඩි වී පැය එකක් පමණ පෙර පරිදි නිශ්චලව භාවනා කළෙමි. නමුත් ඊයේ එසේ භාවනා කරන විට කන් පෙති රත් වී කන් සිදුරු තුලින් දුම් පිට වෙන්නා වැනි විය. කකුල් වෙවුලන්නටද පටන් ගනිනි. කාලය පැයකට ආසන්නය. ස්වාමින් වහන්ස එසේ බිම වාඩිවීම නිසා එසේ සිදු වුනිද කොට්ටය මත වාඩි වෙනවට වඩා බිම වාඩිවීමෙන් භාවනාවට රුකුලක් තිබේද අන අන්‍යාගමිකව සිට ඊතාදඩි සද්ධාවකින් බුදුන් සරණ කරා පැමිණියා එක්මි සක්මන පටන්ගෙන අවුරුදු දෙකක් පමණ වන අතර පර්යංකේ අවුරුදු එකක් පමණ වේ මගේ වැරදි ඇතොත් පහදා දෙනසේක්වා ඔබ වහන්සේට මේ පින් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම වේවා. තෙරුවන් සරණයි. ඔය මේ වාරියපොල අක්කබබා භාවනා කරනකොට ඒ ළමයා සක්මන් කරනකොට වැටිලා. හරි සන්තෝෂයි මට. ඊට පස්සේ මම සතියෙන් සක්මන් කරනකොට වැටිලා. ඉතින් මම සක්මන් කරනකොට වැටෙනකොට සතිය කැඩුනාද කියලා කැඩුනා අයියෝ. මම කිව්වා ඒත් බය වෙන්න එපා ආයෙ දිගට කරන්න බය දෙන්නේ බය නැහැ කිව්වා. ඊට පස්සේ මල්ලි බබා වාවදා කියලා කිව්වා ඉඳගෙන ඉන්නකොට වැටුණා කියලා. ඒකට සතිය කරනවාද කියලා හොය එයාට උත්තර දෙන්න තියෙනවා. මේ බබ්බාට හැබැයි තේරිලා තියෙනවා. ඊට මේට කය වැන්නොට සතිය කැඩෙන්නේ නැහැ. ඉඳගෙන ඉන්නකොට කයෙන් දුම් පිට වුණාට සතිය කැඩෙන්නේ නැහැ. අන්නෝම දෙකක් වාර්තා කරන්න ඉගෙන ගත්තා නම් යේසු පීඨ තමයි. බුදු සරණ නෙවෙයි. අපේ කට්ටියට පොඩ්ඩ වෙච්ච ගම එහෙම කොහොමද කණෙන් දුම් පිට වෙන්නේ? ඒකට වෙනම ලෙඩක් තියෙන බෑ. ඒකට දොස්තර කෙනෙක් හොයන්න යනවා, ස්පෙෂලිස්ට් කෙනෙක් කරන බුක් කරන්න ඕනේ. කණේ දුම් පිට වෙනාට කවුද ලෙඩ වෙදා කියලා ඔන්න Google ගන්නවා. ගහපු ගමන් කණේ දුම් පිට වෙන වෙදෙක් ඉන්නවා. ඒක බලනකොට උගෙත් කණේ දුම් පිට වෙනවා. එයාලට ඌ වෙදකම් කරනවා. අන්න ඕ දොස්තරලා ඉන්නේ අපිත් ගා. ඉතින් ඔය ඔක්කොම තීදී සතිය ගැඩෙන්නේ නැහැ කියවනේ ඉතින් ඔච්චර බුදුහාමසෝ කියන්නේ. මොකද මේ දුක්ඛ සත්‍ය ගැන අපිට වෙලා තියෙන්නේ ඒවා මැස්සෙක් වහන්න බෑ, කැස්සක් වෙන්න බෑ, වැස්සක් වෙන්න බෑ, කචා. ඉතින් ඔය හැම මැස්සෙක්ම හැම කැස්සක්ම හැම වැස්සක්ම බලන්නක යනකොට තියෙන thrill එක බුද්ධ විඳින්න ඉගෙන ගන්නවා නම් මේ මැස්සෙක් වහලා දැයිතු හොඳටම වැස්ස දත්තට දාලා හපන්න තරම් කේන්ති ගිහිල්ලා. බලාගෙන ඉන්නකොට මැස්ස යනවා. මනුට ඇත්තට මැස්සෙක් වහලා ඉඳලත් නැහැ. ඊට පස්සේ මඳුරෙක් විදියව. ඉති විදලා කාගෙන ඉන්නකොට මේ අකවුන දෙවෙනි සැරේ ආයෙ සැරයක් විදිනවා. එතකොට දත්තට තියලා හපන්න. ඊට පස්සේ මේ මඳුරවා ඌ විසීම මේ විත ගලවගෙන යනව එක බුද්ධ විඳින්න පුළුවන් නම් පුදුමාකාර සතුටක් එනවා. මගේ දවසක් ওই 43 කාමරේ ඉන්නකොට මම පැවිදිලා මම හිතන්නේ මාස ගානයි. ඌ අප්ටික් කෑවා. ඉතින් හරියට ඕව අපට විනවා. ඒක මధుර දැල් තිබුණේ නැහැ. පස්සේ මං කාගෙන හිට එක විනාඩි 15ක් විතර. ඕව අපට කියන්නේ දැස මේ මකස නෙමෙයි මකස කියන්නේ විද තේපලේපන තත. ඕවට කියන්නේ මෙහෙම හපනවා බලාතම මඩ ගොහුරක් වෙනකන් හපනවා. හපලා එන ඕජාව බොනවා. මකස කියලා කියන්නේ උඩ ඒ විනාඩි 15 මම හිතාගෙන හිටියේ දැන් නම් ඇත්තටම කරන්නත් බෑ වැඩ දැන් හිටියන උට උට ගහනවා මල්ලා කරවණ හිටියා. ඊට පස්සේ විනාඩි 12 වෙන මොකක්වත්ම නැහැ. දැන් කෙලින්ම යාපනයේ යුද්ධේ. ඉවර වුණාට පස්සේ ඒ ඒ හොවපට කැවත ආය විනාඩි ගාණක් රිදෙනවා. බලාගෙන මං හිටියා. මට හිතෙනවා පුදුමයි. හැබැයි දන්නවා මේ හොවපට කියන්නේ ඇහැට පේන්නේ නැත්තරම් පුංචි සතෙක්. ඕක කෑවයි කියලා අපි මැරෙන්නේ නැහැ. හැබැයි කන්නව ඉවසන්න බෑ. ඉතින් අපි කොහේ නිවන් දකින්නද? මේ දුක්ඛ සත්‍ය කිට්ටු කරන්න දෙන්නේ නැහැ. මැස්සෙක් වහනටත් කේන් තියනවා නම්, කැස්සක් ආවත් කේන් තියනවා නම්, වැස්සක් ආවත් කේන් තියනවා නම්. ඉතින් අපි හිතුවේ මේ ශාලාව ඇත්තටම මේ මැස්සන්ගෙන් අයින් කරලා, දැල් ගහලා, යාකන්දියන් කරලා හරි ගැසලා දෙන්න අපි හිතානේ පස්සේ විහිනා වෙන්න පටන් ගත්ත මිනිස්සු ඇවිල්ලා මේ භාවනා කරන මිනිස්සුන්ට මේ මේ මැස්සෝ කැස්ස වැස්ස මේ බල්ලෝ පස්සේ සල්ලි වලට ගෙනත් දැම්ම අපි මේක බුරන්න. රීලා උනන් දිගටම සේවයේ සලකනවා නොමිලේ. එතන පොඩි ළමයා පල්ලයට ගෙනත් දානවා. ඒ ළමයා පොළවේ හයිය අඩිය තියෙතිය ඇවිදිනවා. වංගෙඩි මෝල් ගස් ගෙනත් තියෙනවා සද්දේ ඇහෙන්න. වංගෙඩි මෝල් ගස් සද්දේ රැට නැසේ. නිදි දෙව්දොය යන වායතකට අපේ කියලා රෝඩි හාමුදුර දෙන කවි කියනවා. ඒ ඒ ඔක්කොම තියෙන්න ඕනේ අප්පනි ගන්න නැත්නම් කිසි ආතල් එකක් නැහැ. ඒක තියේදී සතිය පවත්වන්න පුළුවන් කියලා ලියනවනම් ඉතින් යාට නිවනක් ඕනේ නැහැ. එයාට තියෙනවා මේ ඩී ඇටින් ඉඳලා ගෙනියන්න පුළුවන්. මේ කම්බේ ඇවිදින්න පුළුවන්. එහෙම නැති ජීවිතේ හරිම ජොල් චොර ජීවිතයක්. ඉතින් මේ මිනිස්සු තමයි පිට ආගම් වලින් බුද්ධ ආගමට ආපු මිනිස්සු. අපේ කට්ටිය තාම ප්‍රාර්ථනාව මෛත්‍රී පුත්‍ර ජානනාථේ වැඩියාම එක පාරට බක්කාල නිවන් <laughs> නිවන් යන්න. හරි බඩේ ලියනලාද සූ ගාලා බඩේ ලියනවා වගේ නිවන්. අන්න ඔය වගේ ලියුම් වලින් පටන් අර ගන්න ඕනේ මේ මේ ඊෂා මේ අනවශ්‍ය දේවල් වලින් රණවැන්දුලින් වලින් පටන් අර ගන්නවා. පටන් ගන්න කියන්නේ ඊට පස්සේ කියන්නේ ඔయిత වැඩිය කන කවුරු හරි විද්දත් නාය ගලවල දැම්මත් අතපය කැපුවත් ඒක කොහොම කරුවත් මම සතිය කැඩෙන්නේ නැහැ කියලා ඉන්නේ එන දේ මල් මල්ලට අමුණ ගන්න පුළුවන් නම් අපි කියනවා වැඩමුළුව සාර්ථකයි කියලා. අපි යනවා ඊගා ප්‍රශ්නයට. අතිපූජනීය ලොකු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පෙරදී වම දකුණ ලෙස ආරම්භයේදී ටික වේලාවක් මෙනෙහි කර ඉන්පසු මෙනෙහි කිරීමෙන් තොරව සක්මන් කළෙමි. මාසක පමණ කාලයක සිට සක්මන ඉබේ සිදුවන බව දැනේ. සක්මන් කිරීමේදී දෑත් බැඳ ගමන් කිරීම අපහසු බව දැනෙන නිසා දැන් දෑත් දෙපසට තබාගෙන සක්මන් කරමි. සක්මන සිදුවෙද්දී එය පුළුන් කොට්ට මත ඇවිදින්නාක් මෙන් විය. සක්මන සිදුවෙද්දී වෙනදා මෙන් වම් පාය පොළවට වැදෙද්දී එම ස්පර්ශයත් දකුණු පාය පොළොවට වැදෙද්දී එම ස්පර්ශයත් නොතේරේ. සතිය හොඳින් පවතින බව අවබෝධ වේ. එලෙස සිදුවන විට සිතුවිලි නොපැමිණේ. ඉන්පසු ටික වේලාවකින් සිතුවිලි නැවත පැමිණෙන අතර එවිට වම දකුණ තබන විට පොළොව ස්පර්ශ වන බව අවබෝධ වේ. දිනක් ස්නානය කරන විට සබන් ගාන අවස්ථාවේද එයද ඉබේ වන වගක් දැනුනි. භාවනාවේ ඇති අඩුපාඩු පෙන්වා දෙන සේක්වා. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඔය කියන්නේ අපිට පටන් ගන්නකොට ඇත්තට සක්මන් කරනකොට පියවරක් පියවරක් පාසමිනේ කරනවා ඔසෝනවා මිනේ කරලා තබනවා මිනේ කරලා ඔසෝනවා යවනවා තබනවා මිනේ කරලා ගොඩාක් විස්තර තමයි ඇත්ත කතාව. නමුත් ඒකේ පදන් වෙච්ච ගමන් සම්පූර්ණ සක්මන ඉබේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඊශානෝනවකට දාලා තියෙන වචනේ තමයි gediya pitin සක්මන් කරනවා කියන්නේ. මේ එකේක හොල්මන් ඇවිල්ලා එකේක නන්දාන්නේ. නේද? gediya pitin සක්මන් කරනවා මම දන්නවා. එච්චරයි. වෙන මොකක්වත් දන්නේ. ඊට පස්සේ ආයෙසරියක් අර වගේ විස්තර පේන්න පටන් ගන්නවා. ආයෙසරියක් ඉබේ සක්මන වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට පේන්න පටන් අර ගන්නවා අපි මෙතෙක් කල් ඇවිදපු එකෙන් පීවර කීයක් දැන දැන දැක දැක ගිහලා තියන්න බල්ලන්ට හැතැම්ම නැහැ වගේ දවසට කොච්චර ඇවිදිනවද? කක්කත් දන්නේ නැහැ. ඉතින් මේ කාලේ නාස්ති කිරීමක් නෙවෙන්නේ. හැබැයි හුඳටම භාවනා කරපුවාම තේනවා ඒත් දන්නේ නැහැ. හුඳට සක්මන යනවා මොනවද දන්නේ නැහැ. හැබැයි ඒක ලොකු සතුටක් ඇති වෙනවා මේ වෙලාවේ දන්නේ නැති බව දන්නවා. සතිය නැති කෙනාට දන්නේ නැති බව දන්නේ නැහැ. එයා ජීවිතය ගත කරලා තින්නේ නිින්දක. බුදුරජාණන්සේ සඳහන් කර තියෙනම තාම කට්ට කඩාන ඉදියට අවනතු කුකුල් පැටව වගේ ඒක ඇතුළේ ලෝකයක් කරගෙන ඉන්නවා මුන් දන්නේ මේ දන්නේ නැති බව දැනගන්න පුළුවන් කියලා. ඉතින් අර ගාල්ලේ ගිය වෙලාවෙත් ඒ අර අම්මා කෙනෙක් කතා කරන්න පටන් ගත්තා. එයා කියනවා සක්වන මැද යනකොට මම දන්නවා දැන් යනවයි කියලා. එහා පැත්තට කියලා බලනකොට මේ ටික මතක නැහැ. එහෙත් හැරෙනකොට හැරෙනවා. කොච්චර අවදියෙන් ඒක අත ගාගෙන හැරෙන්න ගියත් 180ක් විතර මතක නැහැ. ඉස්සර මට ලොකු බයක් ඇති වුණා කිව්වා. පහු වෙනකොට ඒ බයත් නැහැ. දැන් දන්නවා මේ ජීවිතය කියලා කියන්නේ කලින් පුරුදු කරපු වැඩපිළිවෙලක් යනවා මිසක් මේකේ මමෙක් ඇත්තේම නැහැ. මේ ඒකාකාරීව යමක් දිහා බලහිනකොට හුස්ම ගන්න ගියාම වම දකුණ තියන්න ගියාම එයාට මේ කිව්ව පුතේ ඇවිදපන් කිව්වම ඇවිදිනවා මිනිහා. නාන්න කිව්වම නානවා. සබන් ගන්න කිව්වම සබන් ගන්නවා. දන්නේත් නැහැ. සබන් ගාවද කියලා. ඉතින් අපි වීඩියෝ පැටි හතරක් හැදුවා. නානකොට සතිමත් වෙන හැටි. දත් මදිනකොට සතිමත් වෙන හැටි. කෑම කනකොට සතිමත් වෙන හැටි. යෝග ව්‍යායාම කරනකොට සතිමත් වෙන හැටි. ඒ කියන්නේ ජීවිතේ හැම කටයුත්තකදීම අපි බලන් හිටියොත් මේක අමු හොල්මනක් විතරයි තියෙන්නේ. ඒ නිසා කවදාරි භාවනා කරුවොත් Tamanට තේරෙයි කියලා කියනවා. මේක ඇතුලේ භූතයක් ඉන්නවා. ඒකට බය නිසා අපි මේක දිහා බලන්නේ නැතුව අනුන් දිහා බල බල ජීවිතේ ගත කරනවා. කවදා හෝ Tamanගේ ප්‍රകൃතිය දැක්කනම් දුවන්න පටන් ගනී කියලා තියෙනවා මේක ඇතුලේ ඉන්න භූතයක්. ඒ නිසා අපි ගෑනු මිනිහන්ට ප්‍රේම කරනවා, මිනිහෝ ගෑනුන්ට ප්‍රේම කරනවා, චිත්ත ප්‍රතිවර්තන බලනවා. ඒක පුද්ගල සංගීත සම්දර්ශන බලන්න යනවා, පික්නික් යනවා, නානා විකාර කර කර මේ බාහිරයට හිත දාන්න හදන බුදුරජාණන්සේ කියන්නේ මේක ඇතුළට දාපන්. දාලා බලපන්. බැලුවට පස්සේ peerේ මුළු ලෝකෙම තියෙනවා. සසං ව්‍යාම මැත්තේ කලේ පෙරේ සසංහිමි සමනකේ ලෝකංච පඤ්ඤාවේමි ලෝක සමුදයංච පඤ්ඤාවේමි. මේ බම්බයක් පමණ ශරීරය තුළ මුළු ලෝකෙම මම පණවනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අපි ඒක තියෙද්දි අපි පිටේ දේවල් බලබලයි. ඒ නිසා මේක බැලුවත් අන්තිමට වෙනවා ගොඩාක් මේකේ හිස්තැන් ගොඩක් තියෙන්නේ. එහෙම නැත්නම් මේකේ ගණ්ඩ හරපද්ධතියක් මොකුත් නැහැ ගුල්ලෝ ගහපු ලුණු මිදෙල්ල ලෑල්ලක් වගේ. අන්න ඒක දකින්න බය නිසා අපි බැංකු ගිණුම දිහා බල බල ඉන්නවා. නැත්නම් නිශ්චල දේපල දිහා බල බල ඉන්නවා. තමන්ගේ දරුවෝ දිහා බල බල ඉන්නවා. එහෙම නැත්නම් හරකබාන දිහා බල බල ඉන්නවා. මේ නිශ්චල කරගන්න. ඒ නිසා අර වීඩියෝ එකත් පෙන්වමු වෙලාව. නාන හැටි. මේ දැස ඇති වෙන්න වතුර තියෙන ඕන කෙනෙක් නාන්න ප්‍රශ්නයක් නැහැ. සබනුත් දෙන්නම් නාන ගම බලන්න කොච්චරක් ඉබේ නෑ වෙනවද? නැත්තම් නාන කෙනෙක් ඉන්නවද නාන්න නම් නාන්න නෝනා කියලා අපි චිත්‍රපටිය පෙන්වන අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි අතිගෞරවනීය ස්වාමින් වහන්සේ. ඊයේ දවස තුල සාර්ථක වූ පර්යංකයක කමඨහන් විස්තරය මෙසේය. පර්යංකයට හිඳගෙන හුස්ම දෙස බැලුව විට එය නාසයේ ගෑවිගෙන ඇතුළට එන සීතල වායු කඳක් ලෙසද උණුසුම්ම එළියට යන වායු කඳක් ලෙසද හොඳින් දැනිනි. දිගටම හුස්මේ අවධානයේ තිබෙන විට වරකය නාසයේ ළඟින්මද වරක ඊට ඈත සිට පැමිණෙන්නාක් මෙන්ද වරක පැත්තෙන් හා යටින් පැමිණෙන්නාසේද වෙනස් වෙවි දැනිනි. සිතුවිලි කලාතුරකින් ඇවිත් සිතුවිලි එනවා නොදැනේ. සිතුවිල්ල ගියාට පසු නාසයේ වදින සුලන් රැල්ල දෙස අවධානය යොමු වීමෙන් නැවත මූල කර්මස්ථානයට පැමිණි බව තේරේ. ටික වේලාවකට පසු නාසයේ මට්ටමට වතුර පිරි ජලාශයක මා සිටිනා ලෙස දැනී හුස්ම වතුර මට්ටමින් තිරස්ව ඇවිත් නාසයේ වදින බව තේරිණි. ආශ්වාස වාතයේ රැලි නගින්නාසේද එක ප්‍රශ්වාසයක වෙන්වෙන් වූ වායු කැටිති ගොඩක් ඇතිසේද ඒ ඊතා දීර්ඝ ලෙසද වැටහිනි. ප්‍රශ්වාසය පෙන බිඳිතිමින් එකවර පිට වුනි. වම් මුරහිසේ සිට වැලමිට දක්වා ගලා එන විශාල වේදනාවක් පරයන්කේ පුරාම දැනිනි. නමුත් එය පැත්තකින් තබා හුස්ම දෙස අවධානය යොමු කිරීමට හැකියිය. අවට සද්ද, කය ස්පර්ශ, වේදනා වරින් වර දැනුණත් මුළු කාලය පුරාම සතිය පැවතිනි. සුදුසු උපදේශක් දෙනසේක්වා. ඔබ වහන්සේට නිරෝගී සම්පත් ලැබේවා. මේක අර කායනුපස්සනාවේ සටහන් මට්ටම පන්නලා විවිධ ආකාර පෙන්වන වෙලාවක් සටහන් තුලින් තමයි යන්නේ ආකාරයට. ඉතින් ආකාරයට ගියාම පේනවා මේ එකම දෙයක් එක විදිහකට හිටින්නේ නැහැ. ඒක එහාට මෙහාට ආකාර මාරු වෙනවා. ඉස්සර මේක ප්‍රශ්නයක් කරගන්නවා. දැන් ඒක ලියන්න හිතෙනවා. ඒක ලොකු දියුණුවක්. සටහන කියන්නේ නිශ්චල දෙයක්. සටහන මාරු වෙන හැටි. ඉරියව් වශයෙන් ආකාර වලට යන හැටි බලන්න ගියාම බැලුවොත් ලියලා ඉවර කරන්න බැරි තරම් එකම ආස්වාසේ ඊගා ආස්වාසේනට වෙනස් වෙනවා. ප්‍රසවාසයේ ඊගා ප්‍රසවාසේනට වෙනස් වෙනවා. ඉතින් ඒ ටික විස්තර කෙරුවොත් 100%ක්ම සතියේ 100%ක්ම කයි. ඒ රචනයේ 100%ක්ම ලකුණු ලැබෙන රචනයක්. අපිට ඉස්කෝලේ ගියාම ගන්නන්නේ ඉතිහාසය කියලා කවදාහක්වත් දැකපු නැති එකක්. භූගෝලය කියලා අපි ඉන්න තියෙන වෙන කුණු හරපයක් උගන්වනවා. ජීව විද්‍යාව රසායන විද්‍යාව කියලා බාහිරට හිත දානවා. ඒකල උපාධි ලබා ගත්තට පස්සේ ඒකයි ගන්න දෙයක් නැහැ. උට කොහොමඩක්වත් බෑ වර්තමාන හිත තියන්න. මොකද ඒකට වෛර කරන එක නෙවෙයි දැන් මේකට ගියාම එහෙම නෑ මේ සටහන් පෙන්වන සටහන් ආකාර පෙන්වන ආකාර වලින් යන ස්වභාව ලක්ෂණ වලට. ස්වභාව ලක්ෂණ කියන්නේ ඉවරයි. භාවන ඔච්චර තියෙන. ඊට පස්සේ තියෙන්නේ ඒ විපස්සනා ඥාන ටික එකක් පස්සේ එකක් කියලා. මේ ටික අමාරුයි. මේ ටික අමාරු මොකද්ද මේ භාවනා කරනකොට බලන්න ඕනේ මොකද්ද? බලලා ලියන්න ඕනේ මොකද්ද කියන එක කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඒක දන්නේ නැතිකම අපි ශිෂ්‍යයාගේ දෝෂයට දාන්නේ අපි දහසකුත් එක ක්‍රමවලින් කියලා දෙනවා මෙන්න මේ විදියට මේ පේන දේවල් මේ ටික බලන්න මෙන්න මේ ටික ලියන්න. ඉතින් පේනවා මේ ඔක්කොම එදා ඉඳලා තිබුණු දෙයක් අලුතෙන් භාවනා කරන එකක් නෙවෙයි. නමුත් ඒකේ කුණු කන්දල් ලියන්න එපා. මෙන්න මේ සටහන් මේ ආකාර මේ ස්වභාව ලක්ෂණ ලියන්න කියලා තේරුම් ගත්තොත් ඉතින් තේනවා මේ ජීවිතේ මල් මේ දන්නේ නැත්තම් මේ ටික ජීවිතේ විහිම්පල්. කුණු කන්දල් ලියදියා ඉන්නවා ජීවිතේ කතා කරගෙන ඉන්නවා. මේ හොඳ ටික ලියන්න දන්නවා නම් අහගෙන ඉන්න කෙනාට ලොකු කලෙඩියක් එනවා. පිම්පිරිච්ච කෙනාට. ඒක නිසා මේ භාවනා දිහා බලනකොට අරමුණේ ඉරියව්වේ ඒ වෙනස් වෙන ආකාර පුළුවන් තරම් සමීපේලා බලන්න. එතකොට අරමුණයි හිතයි එකට සම්බන්ධ වෙනවා. කිසිම කෙලෙසකට එන්න බෑ. ඒතකොට තමයි තේරෙනවා නිකන් මේ පීය පීරක් ගාලා පීරි ගන්නකොට දැනෙන්නේ මැදෙන ගතිය. අන්න ඒ වගේ හොඳටම අරමුණයි හිතයි සම්බන්ධ වෙන හැටි. ඉතින් මේකේ තෑහෙන දුරට ඒක වෙලා තිනවා. ඒ නිසා මේ தත්ත්වේ පවත්න එක උගාක් වීර්ය අවශ්‍ය කරන දෙයක්. උගාක් මෙහෙයුමක් අවශ්‍ය කරන දෙයක්. තෑහෙන වෙහෙස කරන දෙයක්. ඉතින් ඒ නිසා මේකට සූදානම් වෙලා මේ අරමුණයි හිතයි පුළුවන් තරම් සමීප පවත්තගෙන යන්න වැඩි වේලාවක් කරගෙන යන්න නොබෝ කලකින්ම Tamanට ඊගාවට තියෙන தත්ත්වෙට හිත භාවනාවපත් වෙනවා මේ ටික වෙහෙස කර තමයි බින්නගුමහාන වගේ කුඹරක නමුත් ඒක නැතුව ඊගායකට යන්න බෑ ඒ නිසා මේකට අනුග්‍රහ කරන්න මේක පුළුවන් තරම් පාත්තන්න කියලා කියන්න ගරු ස්වාමීන් වහන්සේ නිස්සරණ ආරණ්‍ය සේනාසනයේට මා පැමිණි ප්‍රථම අවස්ථාවයි පැමිණි දින සිට ආධුනික අත්පොත කියවා මම ප්‍රථමයෙන් සක්මන් භාවනාවේ යෙදුණෙමි. මුලින්ම සිහියෙන් යුතුව වම දකුණ වශයෙන් පාද පොළවට තබන විටත් සියුම් තැන් රළු තැන් සීත උණුසුම් වශයෙන් පාදයට දැන්න ස්පර්ශය ඊතා සිහියෙන් යුතුව මනසින් අද්දුටුවෙමි. පසුව ඇඟිලි පිට පතුල ඇඟිලි පිට පතු පිටිපතුල විලුඹ උස් පහත් වෙමින් පොළවට ගැටෙන ආකාරය මනසින් දකිමින් මනාව සියෙන් ඇවිදින බව මට දැන් දැනේ. සිත ශබ්දවලට හා වෙනත් අරමුණු කරා යෑමට තැත් කිරීම ඊතා ඉක්මනින් මනසට දැනේ. වෙනදාට අයාලේ අරමුණු ඔස්සේ ගැටෙන සිත ඉක්මනින්ම මා සිහිය උපදවා භාවනා අරමුණු ඔස්සේ ගෙන යාමට දැන් මට අසීරු නොවේ. මා දෛනික කරන හැම කටයුත්තක්ම සිහියෙන් යුතුව කිරීමට වෙරදරමි. පින්වත් සාමින් මහන්සේ මා සක්මන් භාවනාවේ යෙදෙන විට කුඩා ළමයෙක් ඇවිදින මුල් අවදිය මෙන් পায় පැටලී වීසිවීමට යයි. පෙර දින ඒ සම්බන්ධව ඔබ වහන්සේට පැහැදිලි කිරීමක් කර නිසා එම ගැටලුව විසඳුණු බව මම සිතමි. සක්මන් භාවනාවේදී මෙන්ම ආනාපාන භාවනාවේදී මා කරන විට උරහිස් දෙපැත්තෙන් තදවීමක් සමග බෙල්ලේ හටගන්නා අධික වේදනාවක් නිසා මාගේ සිත එම වේදනාවට යොමු වෙයි. සිහියෙන් යුතුව අතින් එම ස්ථාන පිරිමදිමින් ඉරියව් වෙනස් කරමින් භාවනාවේ යෙදුනද ඉතිරිව ඇති අට දිනද එසේ වුවහොත් මට මෙම தත්ත්වය භාවනාවට බාධාවක් බව හැඟේ. භාවනාවේදී මෙන් අන් අවස්ථාවල එම தත්ත්වය කෙසේදයි මට ආහාර ගන්නා අවස්ථාවල නිරීක්ෂණය කෙලෙමි. නමුත් භාවනාවේදී මෙන් අධික ලෙස වේදනාගෙන නොදෙයි. මේ මාගේ කර්ම විපාකයක් දැයි මාහට අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා. සියලු වේදනා අමතක කර දිගින් දිගටම භාවනාවේ යෙදෙන්නෙමි. මෙමන් ස්ථානයක් නිර්මාණය කර අපවැනි අසරණ අයට මානසික සුවපත් භාවයක් පත් කරමින් භාවනාවේ ප්‍රීතිය විඳින්නට සැලැස්වීමට ඉඩ සලසා දුන් ඔබ වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් උතුම් වූ නිර්වාණය ලැබේවා. ඉදිරියට පැමිණ පිළිතුරු දීමට නොහැකි බව යටහත්ව දන්වා සිටිමි. නෑ ඕනේ මට ඕනේ. ඔක්කොමලා හිතන්නේ ඔක්කොමලා ගෙන්නයි කියලා. මට පිස්සු නෑ. මම එක්කෙනෙක් දෙනකොට ගැව්වට පස්සේ අනික් කටියට වදිනවා. මම කරනවා එකක් දෙන්නක් එහෙම කරනවා. ඒත් මේකෙදි කියන්න තියෙන්නේ ඒ අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි ඒ බුදුම පණ්ඩිත ස්වාමීන් වහන්සේගේ කියමන පර්යංකේදී වේදනාවක් ආවනම් සීල දෙව්දුව ගෙට වැඩියා කියලා මතක තියාගන්න දුක්ඛ සත්‍යයට යන්න මේ විපස්සනා ඥානයකට දොර හැදලා තියෙනවා. ඒක නතර කෙරුවොත් ඉතින් විපස්සනා ඥානෙ නෑ නිවන නෑ. ශරීරයත් එක්ක ඕනේ ඩෝල් ගහගෙන ඉන්න එකයි තියෙන්නේ. මේ ශාන්තිගේ ගුරු හාමුදුරෝ පුරිම පණ්ඩිසාඥා මහසිසඩෝ සඳහන් කරනවා විපස්සනා ඥානයක් පහළ වෙන්නේ ඉස්සර අසීරු අවස්ථාවක් එනවා. ඒ අශීර්වාදතා මොන දුප නැති කෙනාට ඔක්කොමත් ගෙවන්න වෙනවා කිසිම ඥානයක් නැතුව යන්න වෙනවා. අශීර්වාදතාව එන්නේ කන්ද නැග්ගට පස්සේ පල්ලම තියෙන කියලා දන්නවනම් එයා හිතා ගන්නවා අශීර්වාදතාව මේ ඊගාවට එන ඥානයේ ගැඹීරත්වයේ පෙන්වන එක කියලා කාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තුන් දිනට වැඩි ලොක්කනේ. අපිට නිවන් දකින්න බැරි ඉරියව් මාරු කරන නිසා. ඒක නිසා බණක් අහනකොට හරි භාවනා කරන්න පුළුවන් තරම් බලන්න. ඒ මාරු කරලා කමන්නේ නැහැ. දැනගෙන පුළුවන් තරම් මාරු කර නැතුව හිටියොත් මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නේ කොහොමද ඇයි ඉරියව් මාරු කර. ඒ නිසා මේකේ නා එතෙන්ද ප්‍රශ්නෙට ගිහිල්ලා තියෙනවා. සක්මණේදී කියනවා මට පුළුවන් කොහොමවත් බවතන්න පරියන්කේදී කියනවා බත් කනකොට හොඳ වේදනාවක් විශේෂ වේදනාවක් නෑ පරියන්කේනකොට විතරක් තියෙනවා කර්ම ශක්තියක් නෑ කර්ම ශක්තිය නෙවෙයි භාවනාවේ මතු කර දෙන ප්‍රනීත භාවයක් මේක. ඉන්ද්‍රයන් ප්‍රනීත වෙනකොට කය වේදනා දැනෙනවා. ඉතින් ඒකට සාදු කියන්නේ කරගන්න ඕනේ. ඒකට ඒකත් ජයසිරි මංගලම් අනේ හොඳයි කියලා එන්න පටන් ගත්තොත් ඉතින් ওই ටික ආවොත් මරණ මොහොතේ මොකද කරන්නේ? ඔමල හැත් වෙලා නැතුව ගිහිල්ලා මරණ මොහොතේ ආවොත් පොඩ්ඩක් ඉඳලා පොඩ්ඩකින් එන්න කිව්වට එන්නේ නැහැ. ওই ටික පුළුවන් තරම් කාලා තිබ්බොත් ඉතින් අපි අපේ දරුවන්ට එහෙම වෙනවට කැමති නැහැ අම්මට තාත්තට වෙනවට කැමති නැහැ මට එහෙම වෙනවට කැමති නැහැ අපි තන්නේ භාවනා කරනකොට ඒක නැති වෙයි කියලා. ඒ තරමටම මේක වරද්දලා දීලා තියෙනවා. භාවනා කරන එක දන්න මේකට ලෑස්තිලා ගියොත් අලියක්කට ඉන්දියාප්පයක් මොකක්ද ඔන්නේ අඹරගෙන යන්නේ ඒකයි තියෙන්නේ. කිතුල් ගන්න අලියට ඉන්දියාප්පයක් කටේ තිබ්බයි කියලා අමාරුක් වෙනවා. ඒ නිසා ඔය කාගෙන යනකොට හැබැයි කාගෙන ගිහිල්ලා ලියන්න මට මේම දෙයක් වුණා ඒ සතිය තිබ්බා. අන්න එතකොට අනික් මේ චරිචුරු ගන්න පස්සට යන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන් හිතනවා හොරින් හරි මාත් කරලා බලන්න ඕනේ කියලා. නැත්නම් ඒගොල්ලෝ හිතන්නේ මේ මෛත්‍රී බුද්ධ සාසනේ මොකක්වත් නැතිව ඉන්දියාප්පත් කන්නේ නැතුව කිතුල් කන්නේත් නැතුව ඔක්කොම හරියයි කියලා. පිස්සු. බුදුහාමතු උන්දැලක වැඩක් බලාගනි. ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ වැඩ බලාගන්න. වේදනාවක් ආවා නම් සිරිතේ උදු කොට වැඩියා කියලා හිතානින්න ලෙඩේට බේත ඔච්චරමයි. වේදනා නාශකවත් විසබීජ නාශකවත් මේ ওই දෙක ආයුර්වේදික කෑවා. අපේ තිබුණ දේශීය වෛද්‍ය ක්‍රමේ කෑවා. මේ වේදනානාශක ගතිය නිසා. සිංහලට කොන්ද නැහැ දැන්. කිසි දෙයකට මෝණ දෙන්න බෑ. වේදනානාශක ගහලා ඉතින් ඇටක් දිරලා ඉන්නේ. ඌ කාගෙන යන්. කොහොමකටද මැරෙනවා. මේ වගේ දෙයක් මරිච්චාම මා මේ සඩනින් මිය යන බව දනිමි. මේ මේ කඩු ෆයිට් එකදී කඩු ෆයිට් එකදී වහසි බස් දොඩනවලු. මා මේ සටනින් බියවවත්තනි ඒත් මට තුවාල නොකරව කිව්වා. ඉතින් ඔන්න අපේ ෆයිට් එකේ ඇති. මැරෙන්න බුණා හැබැයි තුවාල නැතුව මිනිය තියෙන්න ඕන ලස්සන. අන්න ඒකයි තියෙන්නේ. ඉතින් භාවනා කරනකොට දුක ආවනම් සිරි දෙව් දුවගෙට වෙඩියා. ඒකත් ජයසිරි මංගල පුළුවන් තරම් ඉවසන්න. අන්තිමට ඉවසන්න බැරි වෙයි. වෙන්දට වෙඩි ටික ටික ටික ටික යනවනම් මේ පුදුමාකාර පිනක් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින්වහන්සේ පරයන්ක භාවනාවේදී මා ලද අත්දැකීම් මෙසේ වාර්තා කරමි. මා ආස්වාස ප්‍රස්වාස මූල කර්මස්ථානයේ කර භාවනාව ආරම්භ කරන්නෙමි. භාවනාව ආරම්භ කර ටික වේලාවක් යන විට මගේ ශරීරයේ දෙපසට වැනෙන බවක් දැනේ. එසේ වුවද සිත පිට යනුදී භාවනාව කරගෙන යා හැකිය. මෙලෙස ටික වේලාවක් භාවනා කරමින් සිටින විට මා නොදැනීම නින්දකටපත් වේ. නින්දෙන් අවදි වන විට මිනිත්තු 10ක් 15ක් පමණ ගත වී ඇත. නිින්දෙන් අවදි වූ පසු මා නැවතත් මූල කර්මස්ථානයේ වෙත සිත යොමු කර භාවනාව කරගෙන යමි. ටික වේලාවකදී නැවතත් පෙර පරිදිම නිින්දටපත් විය. භාවනාව අවසන් කර පර්යංකයෙන් නැගිනින විට නිදිමත ගතියක්ද නොදැනේ. මා පර්යංක භාවනාවේ යෙදෙන බොහෝ අවස්ථාවල මේ සිදුවේ. භාවනාව ඉදිරියට කරගෙන යෑමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවායි පතමි. ඔය මේ විදියට ඒ ඒ වගේ පත් වෙන தത്വයට දන්නේ නැති කෙනා දන්න වචනයක් දානවා නින්ද කියලා. නමුත් මේක නින්ද වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේක නින්දක්ද සිත සංගවි ගැනීමක්ද. ඒකට පාලියෙන් කියන්නේ ලීන භාවය කියලා. එහෙම නැත්නම් නිලීන වෙනවයි කියලත් කියනවා. ඉතින් මේක නින්දක්ද නැත්නම් හිත ලීන භාවයටපත් වීමක්ද කියලා තේරුම් අරගන්න උපක්‍රම දෙක තුනක් තියෙනවා. එහෙම නැත්නම් ඒවා ප්‍රත්‍යක්ෂණය කරන්න. ඒ නිින්දෙන් පස්සේ අරමුණට හිත පහසුවෙන් ගන්න පුළුවන් නම් නිින්දක් නෙවෙයි. නිින්දෙන් පස්සේ අරමුණට පහසුවෙන් ගන්න බැරි නම් ඒක නිින්දක්. ඒක කෙලස්. ඉතින් ඒ නිසා මේකට පැනලා නිින්ද කියන්න යන්න එපා. මේක නිින්දක් නොවෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ අරමුණ දැන් ඉබ්බා කට්ට ඇතුළට ගියා වගේ ඉන්ද්‍රිය দমনය සම්පූර්ණයෙන්ම ඇතුළට වෙච්ච ගමන් ඉඳුරන්ට බාහිර ආරම්මන නැති වුනහම එයා අරමුණ නැති තත්ත්වයට රූප ආරම්මන නැති තත්ත්වයටපත් වෙච්චාම හිත එක්ක නිඳට යනවා. එතෙන් බය වෙලා නැගිටලා එළියට යනවා. එහෙම නැත්නම් මේ හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. අර නැති වෙච්ච අරමුණ ගන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි ඉදිරියට යන්න යන්නේ නැතුව අපේ හිත මේ භාවනා කඩන හැටි. ඉතින් ඒක අහිංසකයකට කරන්න දෙයක් නැහැ. නමුත් ඒ එකක්වත් නොකර නිින්ද කියන්නෙත් නැහැ, හයියෙන් හුස්ම ගන්න යන්නෙත් නැහැ, සලුවකසා දාලා නැගිටින්නෙත් නැහැ. ආයෙත් ආවට පස්සේ ආයෙසර භාවනා කරනවා. මේකේ රවුන්ඩ් එකක් ගිහිල්ලා තියෙනවා. හිතා ගන්න පුළුවන්ද එක පරියන්කයක මේ වගේ රවුන්ඩ් 20ක් 30ක් යන්න ගියොත්. එයාට තේරෙයි අරමුණ නැත්තත්තර ගියොත් ආයෙ අරමුණ නැත්තත්තට යනවා. අරමුණ නැත්තත්තර ගියොත් ආයෙ නැත්තත්තට යනවා කියන ඔන්න පටිච්චසමුප්පාදයක් තේරෙයි. හැබැයි මේ නොතේරෙන తত্ত্বය නිින්දක් වෙන්නත් පුළුවන්. හැබැයි පුළුවන් තරම් ඒක අවදිමත් වෙන්න පුළුවන් නම්. ඒකට කියන්නේ නිින්දට අවදි වෙනවයි කියලා. ඒක නිකන් ව්‍යාකරණ අනුකූල නැහැ. මේකට අවදි වෙන එක කිසිම පාඩම් පන්තියක උගන්වන්නේ නැහැ. ඒසයකට යන කෙනා ලෑස්තිලා යන්න මේක වටිනා අවස්ථාවක් කෙලස් නැති. ඉතින් ඒක යටිපහුව වෙන දෙන්න එපා. මම මේකට අවදි වෙලා මම මේ උපයාගත්තා වූ ඒ කෙලස් නැති தത്വයට මම අවදි වෙනවා. නැත්තම් මේක නිින්ද කියලා හයියෙන් හුස්ම ගන්න ගිහිල්ලා නැත්තම් සලුවක සාදාලා නැගිටලා ගිහිල්ලා අපි සංසාරේ කෙල කෝටි ලක්ෂ වාරයක් අවස්ථා පන්න ගන්න ඇති. ප්‍රශ්නයක් නැහැ. ඒත් ප්‍රමාණය. එනිසා මේක එකවතාවක් නෙවෙයි දෙවතාවක් නෙවෙයි 4 5 6 7 8 9 යනකම් යන්න ගියාට පස්සේ තමයි තේරෙන්නේ ඒක තන්නේ ක්‍රම පටිච්චසමුපාදයක් උන් එහාට තියෙන්නේ. හේතු ඇති කල්ලි නිින්ද යනවා වගේ පේනවා හේතු ඇති කල්ලි අරමුණු වෙනවා. ඒක එකිනෙකට ප්‍රත්‍යুৎপন্ন වේගෙන දිගින් දිගට යනවා මම උදාසීන නිරීක්ෂකෙක් වශයෙන් මේක දිහා බලමින්. සම්පූර්ණ භාවනාව සිද්ධ වෙන එකක් වාටපත් වෙනවා. ඉතින් තුන්වෙනි හතරවෙනි චක්‍රයට ගියාම Tamanට මේක ටිකක් වශී කරගන්න පාලනය කරගන්න පුළුවන් වෙයි. එසේ වේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අතිපූජනීය ස්වාමින් වහන්සේ මා වසර 4ක පමණ සිට සතිය පුහුණු කරමින් සිටිමි. ආනාපාන සතිය ආනාපානය සිවුම්ම යාම දක්වාත් වේදනානුපස්සනාවේදී විවිධ වූ වේදනාත් එහි ස්වභාවයන් හා හට ගැනීම අඩුවීම වැඩිවීම ගෙවී යාම දුක් සහිත බව පීඩාකාරී බව අත්දැක්කෙමි. කයේ නොයෙකුත් කම්පනයන් වෙවිලීම් සෙලවීම්ද දැනී ඇත. මාස 3ක් පමණ රෝගීව පරයන්කේ සිටින්නට නොහැකිව සිටියෙමි. ඒ කාලයේදී හිතේ ස්වභාවයන් දැස බැලීමට පුරුදු වූ යෙමි. විවිධාකාර සිතුවිලි රාග සහිත බව, තරහ, මාන්නය, කරුණාව, අනුකම්පාව, සතුට, විපිලිසර බව, පසුතැවීම, සංසුන් බව ආදී නොයෙකුත් සිතුවිලි ඇතිවේ. මේ චිත්තානුපස්සනාව නිසා පෙරට වඩා ඊට පහසුවෙන් මනස පවතිනු දැක ඇත්තෙමි. දීර්ඝ කාලයක් සිතට වද දුන් සිතුවීම් වලද සැබෑ ස්වභාවය දැක එයට මුහුණ දීමට හැකි වුණි. ඉවසීම සංසුන් බව අන් අය හා ඇසුරේදී ගැටීම් වලට නොයා සිටීම වැනි දේද ගැටලුවලදී උපේක්ෂාවෙන් දරා සිටීමද දරා සිටීමටද හැකිව ඇත. දැන් පර්යංකයේ සිටන විට සිත ආපසු ආනාපාන සතියට ගැනීම ඉතා අපහසුය. සිතවිලි නොකඩවා ගලා යමින් පවතී. සමහර විටක සංසුන් වී ආනාපානයට ගත්තද හුස්ම 10කට වඩා නොපවතී. සමහර විට 5ක් 6ක් පමණි. පරයන්කේ සිටීමටද අකමැතිය. නැගිට සක්මනට යාමට හෝ පරයන්කෙන් ඉවත්වන්නට සිටෙයි. සක්මනට ප්‍රිය බවක් ඇතත් එහිදීද පියවර 10ක් 15කින් සතිය තිබී යලි සිත විසිරෙන්නට පටන් ගනී. සිතුවිලි ගලායි. ගෞරවනීය සාමින්වහන්ස මා කෙසේ සතිය වැඩි යුතුයදයි පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ සම්බුදු සසුනේම නිවන් සාක්ෂාත් කරන්නට ලැබේවා. ඉතින් මම හිතන පිළිගන්න එකක් නැහැ. නමුත් සතිය සහ සමාධිය කියන දෙක වෙන් කරලා දැනගන්න පුළුවන් නම් සමාධිය ඇති නැති අවස්ථාව තිබ්බා සංකිට්ඨං වා චිත්තං වික්ඛිත්තං වා චිත්තං කියලා චිත්ත tattwa දෙකක් තියෙනවා සංකිට්ඨං කියලා කියන්නේ ඇකිලිලා හිත ඒකෝදි බාහිරටපත් වෙනවා වික්ඛිත්ත කියලා කියන්නේ පුවක්කිත්ත ගලේ වගේ විසිරී යන අවස්ථාව. මේ දෙකේම සමාකාර සතියක් තියෙන්න පුළුවන්. සංක්ෂිප්ත භාවය සංක්ෂිප්ත භාවයෙන් දන්න වික්ෂිප්ත භාවය වික්ෂිප්ත භාවයෙන් දන්න. ඉතින් මේ මුළු ලෝකෙම සතියයි සමාධිය පටලවාගෙන ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ හිතන මේ සංකීර්ත භාවය තමයි සමාධියෙන් ඇති මේ සතියෙන් ඇති කරන්නේ නෑ. සතියෙන් කරලා තින්නේ සංකීර්තයි නා සංකීර්තම් කියලා පෙන්නයි වික්ෂිප්තම් නම් වික්ෂිප්තම් කියලා පෙන්නයි. ඉතින් ওই දෙකෙන් සංක්ෂිප්ත භාවයේ තියෙනකොට සංකීර්ත භාවය දැනගන්නා සතියත් වික්ෂිප්ත භාවයේ තියෙනකොට වික්ෂිප්ත භාවය දැනගන්නා සතියත් මේ දෙකේ වඩා දක්ෂ සතිය වඩා කුසලතාවකින් යුත් සතිය වඩා පිංසිද්ධ වෙන සතිය මොකද්ද කියලා ඇහුවොත් ඔය උත්තර ලියපෙන් ලියපු එකනාගෙන් ඇහුවොත් අත උස්සයිද මන් දන්නේ නැහැ. කැමතිද මේ සටහන් ලියපු එකන අත උස්සන්න? කැමති නැහැ. ඒ නිසා මට ප්‍රශ්න අහන්න විදියක් නැහැ. ඒ නිසා වික්ෂිප්ත භාවයේ තියෙනකොට දන්නවනම් කොච්චර වටිනවද? මුදු වික්ෂිප්ත භාවය කියන එක දන ගන්න පුළුවන් එකක් දන්න දෙයක්. සංක්ෂිප්ත භාවය කියන එකත් ඒ ඉතින් සංක්ෂිප්ත භාවයේමයි වටින්නේ වික්ෂිප්ත භාවය හොඳ නැහැ කිව්වොත් කවදාකවත් අපිට සම්බර දැනීමක් ලබා ගන්න බෑ ඒ නිසා මේ පටලැවිල්ල වෙලා තියෙන්නේ තතියෙන් අපි බලාපොරොත්තු වෙනවා සංක්ෂිප්ත භාවයක් නෑ තතියෙන් කියන්නේ සංක්ෂිප්තන සංකිටන සංකිටන් කියයි වික්කිටන වික්කිටන් කියයි ඒක ලියලා තියෙන ෂෝක් එකට ලියලා තියෙනවා ලෙඩ වෙච්ච වෙලාවේ මම ෂෝක් එකට හිටියා මට ප්‍රශ්නයක් නෑ ලෙඩ වුණාට පස්සේ ඔළුව යකාගේ කම්මල වගේ පිස්සන් කොටුවා ඉතින් දන්නේ කොහොඳ නේ. මුළු සභාවම ඩිම් වෙලා තියෙනවා. ඉතින් ඒ තරමටම සාසනය කියන්නේ සතිය කියන්නේ සමාධිය කියන ආකල්පේ ඉන්නේ. ඒ නිසා අපි කැමැතිම නෑ වික්ෂිප්ත හිත දැකන්න. අපි කැමැති නෑ සරාගේ හිත දැනගන්න. අපි කැමැති නෑ ද්වේෂ හිත දැනගන්න. අපි කැමැති නෑ නිදිමත හිත දැනගන්න. දැන් එතකො වෙන්නේ. කරත් එක රෝදේ හුලම් බැලන ඉතින් කොහොමඩක්වත් යන්න බෑනේ. අනිත් රෝදේ හුලම් ගාලා වැඩක් නැහැ. මේකට හුලම් ගා ගන්න ඕනේ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ වික්ෂිප්ත භාවය දන්නවනම් එච්චර ලොකු වටින දෙයක් ඇත්තේ නැහැ. සතිය ලොකු පිම්මක් තමයි යන්න හදන්නේ. ඒතියෙද්දිත් ඒතියෙද්දිත් කාලසටහන කරනවා නම් දෙයියොත් වඳිනවා. බ්‍රහ්මියොත් වඳිනවලු. එනිසා මෙච්චර වික්ෂිප්ත බව දැනගෙන තියෙද්දිත් හරියට වෙලාවට භාවනා කරන්න. දෙවියොත් වෙනවා බ්‍රහ්මත්ව වෙනවා මිනිස්සු නම් කවදාකවත් වදින්නේ නැහැ. මේ මිනිස්සයා වඳින්නෙත් නැහැ. මෙච්චර දුක් දෙද්දී මෙච්චර වික්ෂිප්ත භාවයේ තියේදී අනේ මනුස්සය වෙලාවට මේ බාහිරියංකේ කරනවා වෙලාවට සක්මන් කරනවා කියලා ඒ නිතිපතා භාවනා කරන එකට දෙයියොන්දත් හිතා ගන්න බැරිලු. ඒ නිසා අපි අතිමානුෂිකයි ඒ වගේ වැඩක් කරනකොට ඒ තියේදී සක්මන් පරියංක නැස නිතිපතා කරන්න මේ වාගෙම ලියන්න ඉවර වෙච්ච දවසේ Tamanට තේරෙයි ජීවිතේට ලොකු දෙයක් එකතු කරගත්තයි කියලා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය සාමින් වහන්සේ පරයන්ක භාවනාව. මෙහිදී මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාවයි. හුස්ම රැල්ල පිළිබඳ ටික වේලාවක් බලා හිඳින විට කය නොදැනී ගිය අතර ටික වේලාවකින් දනිස් දෙකෙන් වේදනාවක් දැනෙන්නට විය. එවිට සිහියෙන් යුතුව ඉරියව් මාරු කරන ලදී. කය නොදනී ගිය මොහොතේ සිට කය තුලම හිස්තැනක හිත නතර වූ අතර සතිය දිගින් දිගටම පැවතිනි. නැවත වරින් වර මූල කර්මස්ථානයටද හිස්තැනයටද සිතගෙන ඒමේ හැකියාව තිබුණි. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදීද ලනුපැදුරේ ගමන් කරන විට ලනුවල තද බව හා ලනුපැදුරෙහි හිස් බව නොහොත් උස් පහත් බව එකම අඩියකදී අත්විඳෙමි. අඩිය තැබීමේදී හා තද කිරීමේදී ඉන්පසු ටයිල් පොළවේහි পায় ගැටෙන විට හිස සීතල බව හා සිනිඳු බවද අත්ින්දෙමි. මේ අතරම කයෙහි වූ හිස් බවටද වරින් වර සිත මාරු වූ බවත් දැකගතිමි. සාමාන්‍ය ජීවිතය පරයන්කය අවසානයේදී තේ පානය කිරීමට ගිය අවස්ථාවේදීද කෝප්පය අතට ගත් විට තද ගතියක් හා සීතලක් කෝප්පය සීතලක් කෝපයේ සෝදන විට සීතල බවක් ආදී වශයෙන් දැනුණු අතර වරින් වර කයෙහි හිස් ස්වභාවයට සිත ගමන් කළ බව දක්නට ලැබුණි. ඉදිරිපත් වීමට අකමැත්තෙමි. ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. අද නැග තාන්න ඔක්කොල බෑ කියන කට්ටියම ඉන්නේ. කෙසේ නමුත් මේ ඉදිරිපත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. කොයි වෙලාවක හරි යමක් දැනගෙන ඉඳලා නොදැනෙන තත්ත්වයට යනවා. අර ආනපාන වෙන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ දන්නේ නැති දන්න තත්ත්වෙට දන්නේ නැති තත්ත්වයට යනවා. මේ දෙක දිහා යනකොට මේක එක වාක්‍යයක් කියලා තියෙනවා මට දන්න තත්ත්වෙන් දන්නේ නැති තත්ත්වයටත් දන්නේ නැති තත්ත්වෙන් දන්න තත්ත්වයට අවශ්‍ය වෙලාවට යන්න පුළුවන් කියලා. ඒක කවදාකවත් කරන්න බෑ. ඒක සිද්ධ වෙන දෙයක්. ඒක 100%ක්ම පටිච්චසමුපාදයෙන් සිද්ධ වෙන්නේ. ඒක මම කරන දෙයක් නෙවෙයි. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ පටිච්චසමුපාදයට ඉඳ තියලා හේතුඵල ධර්මයට ඉඳ තියලා මේක දිහා බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. වරින් වර සද්ද ඇහෙනවා පණිගොඩ මොනවත් නැත්තරකට යනවා. ආයේ සද්ද ඇහෙනවා, වේදනාව එනවා, හිතුට එනවා, මූල කර්මත් යනවා, ආයෙත් නැත්තත්තට යනවා. ආන්නේ වගේ මේක දිහා කිසිම චේතනාවක් පහළ නොකර බලන්න පුළුවන් නම් ඒ ඒ ඒ චිත්තක්ෂණ තුල කිසිම කෙලෙසක් නැහැ. කිසිම කෙලෙසක් නැහැ. ඒ නිසා අපි කොච්චර පව් කළා තිබ්බත් අපිට මේ ජීවිතයේදී මේ පිවිතුරු චිත්තක්ෂණ අත්දකින්න පුළුවන්. අරමුණේනම අරමුණ යනවා. මම නෑ ඒක පිළිබඳව හිත කරදර ගන්නේ ඒක නමුත් ඒක මම කරන දෙයක් නෙවෙයි මට කෙරෙන දෙයක් කියලා දැනගත්තාම තේනවා ධර්මතා. ඒවට කියන්නේ ධර්මතා. අනේ ධර්මතාවයේ සිද්ධ වෙනකොට කෙලස් නැහැ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින්වහන්ස. මම කලක සිට ඔබ වහන්සේගේ උපදෙස් අනුව භාවනා කරන යෝගිනියෙක්මි. මීට පෙර ආනාපාන සතියේදී හුස්ම රැල්ල මුලැමැදාග දිග කෙටි වශයෙන් දුටිමි. හුස්ම රැල්ල නැති වී ගොස් හිත දෙස පමණක් බලා සිටිය හැකි තත්ත්වයටපත් විය. ශාරීරික කම්පන චංචල වන අවස්ථාද දුටිමි. ශාරීරියේ නොදැනී ගිය අවස්ථාවද අවස්ථාද ගල් වුණ අවස්ථාද ඇත. එහෙත් ගෞරවනීය සාමින්වහන්ස මෑතක සිට මේ කිසිවක් මට නොදැනේ. මම නැවතත් ආධුනිකයෙකු මෙන් හුස්ම රැල්ල දෙස බලමි. මුලමැද අග නිරීක්ෂණය කළමි. දැන් දැන් නිදිමත ගතියක් දැනේ. සිත නිසලම විසිරයයි. සිතුවිලි නිමක් නැත. සමාධියකට වැටුණද කිසිම කිසිම කයේ වේදනාවක් නොදැනේ. මා එකතැන පල්වෙන ගතියක් වගේ දැනේ. ගෞරවනීය සාමින්වහන්ස මාගේ භාවනාව ඉදිරියට ගෙන යාමට උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සිවියත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරමි. අපේ අර තියෙන රාග ద్వේෂ දෙක මට්ටම් කීපකින් තලාව ඔබන වෙලාවල් එනවා. රාග ద్వේෂ දෙක නැති වෙච්ච ගමන් නිදිමත එනවා. ඒ දෙක නැති වෙච්ච ගමන් හේ බාන ගතියක් එනවා. ඒ දෙක නැති වෙච්ච ගමන් ඒකාකාරී ගතියක් එනවා. ඒ දෙක නැති වෙච්ච ගමන් එපා වෙන ගතියක් එනවා. ඉතින් අපි හිතන්නේ ඒතකොට භාවනා එපා වෙනවා කියලා. ඇත්තටම වෙන්නේ උපක්‍රම නිසා භාවනා නිසා රාග ద్వේෂ නැති වෙලා. ඉතින් ඒ වෙලාවේදී අවදි වෙලා මේ රාග ద్వේෂ නැති හිත කොහොමද කියලා බලන්න මේ නිදිමතට අවදි වෙන්න ඕන. මේ කම්මැලිකමට අවදි වෙන්න ඕන. මේ ඒකාකාරී ගතියට ලෑස්තිලා යන්න ඕන. මොකද ඒකට මේ පරිණාමයේදී අපේ ශරීරගත වෙලා නැහැ හිම ශක්තියක්. අපේ පරිණාමයේ තියෙන උනන්දු කරන දේවල් වල සම්භාවගෙන යන ගතියක්. ඒක මායя දාපු එකක්. සර්වඥාන්සේ අපිට දෙන දේ තමයි කම්මැලිකම ආවන මේ භාවනා ප්‍රයත්නයක් ප්‍රතිඵලයක් ඉදිරි ගමනක් කියලා හිතලා ඒකට අවදිමත් භාවයට බුදුරජාන්සේ අප්‍රමාදී කියන වචනේ දාලා තියෙනවා. සතියෙන් ගිහිල්ලා කෙලෙස් නැත්ත්වය ආවමකට අප්‍රමාදීව ඒක දිහා බලනින්ද එහෙම නැත්නම් බුද්ධි විඳින්න කෙනෙක් නැති වෙනවා. ඒ නිසා ඒ වගේ වෙලාවල් වලට හරියට හිතවිලි බහුල වෙන ගතියක්, වේදනා බහුල වෙන තද බලේව නෙවෙයි. ඇවිල්ලා නිකන් කලබල කරන ගතියක් තියෙනවා. ඒ වගේම එපා වෙන ගතියක් තියෙනවා. ආන්න මේ වෙලාවේ දැනගන්න ඕනේ භාවනාව එක මට්ටමකට යන්න හදන්නේ. පන්නන්න එපා. මල් පැන්නුම් ගිරු පැන්නුම් වලට අහු වෙන්න එපා. මේක දිහා හොඳට බලනින්ද හැමදාම මේ ටික වෙන්නේ පෙරමග ලකුණු පෙන්නලාමයි. අහම්බයක් නැහැ මේකේ. ආන්නේ නිසා මේ පෙරමග ලකුණු ටික අල්ලන්න පුරුදු වෙලා හිටියොත් අපේ හිතේ යටිහිත අඳුර ගන්නවා කියලා එකක් තියෙනවා. unconscious කියන එක. ඒක අඳුරගත්තට පස්සේ පේනවා මේ උඩ හිතේ වැඩ කොටස බොහොම ටිකයි. ඒව නලවන නූල් සූත්‍රයේ තියෙන යට ඒකට තමයි යන්න හදන්නේ. ඒක එනකොට නිදිමත ගතිය, කම්මැලි ගතිය එනවා. ඒකට අහු වෙන්නේ නැතුව අහු වෙන වෙලාවල් එනවා කමක් නැහැ. අහු වෙන්නේ නැතුව මේකට අවදි වෙන්න බලන්න. ඒක අතිමානුෂික දෙයක්. ඒක භාවනාව නෙවෙයි. ඒක සම්මා දිට්ඨිය හා සම්බන්ධ දෙයක්. ඒ දිට්ඨිය පහළ වේවා කියලා පේනවා ඊගා ප්‍රශ්නේ. තෙරුවන් සරණයි ගරු සාමින් වහන්ස. සක්මන් භාවනාව. වැලිමලුවේ සක්මන් කරන විට වම් පාදයේ විලුඹ තබන විට හිසේ වම් කොටසේ කම්පනයකුත් ඇතුළතින් ශබ්දයකුත් දකුණු විලුඹ තමඩ විට දකුණු පස හිසේ කම්පනයකුත් ශබ්දයකුත් ඇසේ. සක්මන ඉබේ සිදුවේ. වයින් කරපු බොනික්ෙක් යන්නාසේ. සක්මන් තීරුව කණ්ණාඩි දෙකක් දමා බලන්නාසේ එසවි හොඳට පැහැදිලිව පෙනේ. පරයන්ක භාවනාව මම කලක සිටන් පිම්බීම හැකිලිම භාවනාව කරමි. පරයන්කේ ඉඳගත් විට පිම්බීම හැකිලිම කීපයක් ගිය විට පිම්බීම හැකිලිම දැනෙන්නේ සියුම් කම්පනයක් හෙවත් සෙලවීමක් ලෙසය. මා ඉහළට ඇදී යන්නාසේ දැනේ. හිතේ හා කයේ ඊතා සැහැල්ලු ස්වභාවයක් ඇතිවේ. මෙසේ පෑ දෙකක් වද සිටිය හැක. මාස දෙකක පමණ සිට ඔබ වහන්සේගේ ධර්ම සාකච්ඡා හා ධර්ම දේශනා මාස දෙකක පමණ සිට ඔබ වහන්සේ ධර්ම සාකච්ඡා හා ධර්ම දේශනා කරන විට ඔබ වහන්සේ ඇතුළු අනෙකුත් හැම දෙනාම ඡායාරූපවල නෙගටිව් පැතිවල මෙන් කළු පාටට දිස්සේ. ධර්මදේශනා හා සාකච්ඡා අවසන් වනතුරුම මෙලෙස සිදුවේ. සතිය හොඳින් පවතී. ඉදිරියට යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේ කරගෙන යන ශාසනික වැඩකිරීම සඳහා නිදික් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා. ඔය කියන්නේ මේ වගේ මොන හොල්මන් මායාවල් පෙන්නුවත් තමන්ගේ සත්‍ය කඩා ගන්න නැහැ කියන එක දන්නවනම් එයිනා ඉතින් එන්නේ එන්නේ සත්‍ය ශක්තිමත් වෙනවා. ඒ නිසා ඉවරද ප්‍රශ්නේ නේද? තව එකක් තියෙනවා. හොඳයි. ගරු සාමින් වහන්සේ ඊයේ බණවාරයෙන් පැන නැගුණු අදහස්ය. එක ගස්වැල් වල පිපී ඇති මල් ඒවාහි තිබියදීම බුදුන්ට පූජා කිරීම සුදුසු මදිද? අපි ගත කරන මේ සම්මුති ලෞකික ලෞකික ජීවිතය හරිම නීරස අර්ථයක් නැති එකක් ලෙස පෙනී ඇත. මේ නිසාම ලබා ඇති ධර්ම උපදෙස් අනුව ක්‍රියාත්මක වීමටද මේ නියාමද මේ නිසාම ලබා ඇති ධර්ම උපදෙස් අනුව ක්‍රියාත්මක වීමටද දැඩි කම්මැලි බවක් විටින් විට දැනේ. එනමුත් මෙතෙක් නුදුටු පැත්තක් ඔබ වහන්සේ ඊයේ පෙන්වා දුනි. එනම් ධර්මයේ යෙදෙන විට අකුසල් නොසිදු වෙන බව. උදාහරණ මෛත්‍රියට සම්මාදන් වීම. මේ පෙන් වූ ආලෝක ධාරාවට ඔබ වහන්සේට අනන්ත පිං අත්වේවා. ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැහැ. මල් පූජා කෙරුවත් නැතත් බුදුහාමුදුර ඕගොල්ලෝ දෙන දේ ගන්නවත් කැමති නැහැ. මල තමයි හැම වෙලාවෙම සතියෙන් ගත කරන්නේ. ඉතින් මම කියනවා ගඳ කිලියට කියලා මලක් පූජා කරත්, වැසි කිලියට කියලා මල පහ කරත් සතියෙන් කරනවා නම් දෙකම එකයි. ඒකට කැමති නැහැනේ කට්ටිය ඔවා කිව්වට. ඒකට ගැන වැසිකිළියට ගිහිල්ලා මල පහ කරන එක බෑ. අම්මෝ ඒව කතා කරන්න බෑ. ගඳ කිළියට ගිහිල්ලා මල් පූජා කරන එක විතරයි කියලා. අර බ්‍රිස්බේන් වල සාකච්ඡාට ගිහිල්ලා උපාද කම්මගෙන 84000ක් නැග්ගා ඕක කියන්නේ කීට. හොඳ වෙලාවට ඒ සංවිධාන කරපෙන්නයි නෝනා කිව්වා ඒක නේද ස්වාමීන් වහන්සේ උච්චාර භස්සාව කම්මේ සම්පජානකාරී හෝති කියනට අර දැකපු එකට එහෙම උලම් බෑලා ගියා. මේ මම කියප එකක් නෙවෙයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. බුදුහාමුදුරු පුදන්න මල් අවශ්‍ය නැහැ. හැම චිත්තක්ෂණයකම සතියෙන් ඉන්නවා නම්. ඊට වැඩි දෙයක් නැහැ. ඒක ඉතින් බැරි නම් අපි මලක් පූජා කරලා ඒ කරන දේ සතියෙන් කරනවා. හැබැයි මල පහ කරනකොට උනා සතිමත් වෙන්න පුළුවන් බව දේශනා කරපු එකම ශාස්ත්‍රුන් වහන්සේ. එච්චර කරුණාවක් තියෙන චූ කරනකොට කක්ක කරනකොටත් සතියෙන් හිටපන් කියලා වැසිකිළියට සතිපට්ඨාන කියන තරම් බුදුරජාණන්සේ කරුණාවන්තයි. අපි කරන්නේ හැමදාම ගෙවල් ඇතුලේ බුදු පිළිම හදාගන්න. ගෑනු රිදි මාරු කරන්නේත් බුදුහාමුදුරු ඉස්සරහ පිට. ගහ බැනගන්නේත් බුදුහාමුදුරු ඉස්සරහ පිට. තොපිට ඕනනම් තොපි ඵලය බුදුහාමුදුරු ගාවට. බුදුහාමුදුරු ගෙවල් වලට ගෙන්නන්න එපා. මේ පුරිම පණ්ඩිත ස්වාමීන් වහන්සේ පුදුම විදියට බයිනෝ ලාංකිකයට තමන්ගේ ගෙදරට බුදුහාමුදුරු ගෙන්න ගන්න. මේකල ඒක ඉස්සරහ තියෙන ඇඳුම් මාරු කරනවා ඔක්කොම කරන්නේ ඒක ඉස්සරහ තියාගෙන. බුදුහාමුදුරු කුණු හරප දැකලා තියෙනවා. අපි පෙන්වන්න ඕනේ. උඹට නම් බලෙන් බුදුහාමුදුරු දන්නේ. මල් ගෙනියන්න ඕනේ නැහැ. ගිනිච්චට ගමන් නැහැ. හැබැයි කරන හැම කටයුත්තම සතියෙන් කරා. මල පහ කරත් ගිහපාර උන්න කොන්ෆරන්ස් එකක් තියෙන වෙලාවේ ඒ කොන්ෆරන්ස් එකට මචාන් බ්‍රහ්ම ඇවිල්ලා හිටියා. කොන්ෆරන්ස් එක ගන්න ඩොලර් 375 දකෝද ගෙවන්න ඕන නිසා ඉස්ලාම් දාසේ ටෝක් එක නිකන්. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ කියනවානේ කක්කා කරලා ඉවරලා වැසිකිළිය දිහා කක්ක බෙට්ට පොඩ්ඩක් බලලා නැගිටින්නයි කියලා. මොකද්ද ඒකේ තියෙන දෝෂේ? ඒකේ තියෙනනේ දිස්කුණ පෙම තියෙනවනේ. විවිධ හැඩ තියෙනවා, ගඳ තියෙනවා. මේ පොඩ්ඩක් කක්ක දිහා බලන්නේ කියලා. මම ගියා ඊට පස්සේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ රේණුකා පීටිස්ගේ මේ අධ්‍යාපන සෞඛ්‍ය අධ්‍යාපන කොටසේ. එයා කියනවා මම උගන්වනවලු පොඩි ළමයින්ට මේ චූ දිහා බලන්නේ කියලා. චූ කරලා මොකද්ද මේකේ තියෙන මේ මේ පැකිලෙන ගතිය මම කව මයි ළඟ ඊට වැඩි ප්‍රශ්නක් තියෙනවා මං කියලා දෙන්නම් පස්සේ මං කියලා දෙන්නම් මේ සතිපාසල යුරුණාට පස්සේ දැන් මේක පොඩ්ඩක් බලන්න හරින්නේ කියලා මොකද්ද ඔගේ තියෙන මහා පුදුමාකාර දේ නිසා මල පහ කරන කොටයි චූ කරන කොටයි කක්ක කරන කොටයි හොඳට බලන්න ඒකට මල පූජා කරනවා වගේම ලොකු පිනක් කවුරුත් හිතන්නේ මේ ගඳ කිලිය කරන දේ වැසි කිලිය කරන්න පුළුවන් කියලා ඒ වෙනුවට මම විරෝධය ප්‍රකාශ කරනවා මේ ගීකවල වලට බුදු පිළිම ගෙනියන්න එපා. ගෙනිච්චොත් ඒකට පිහිట్లా කටයුතු කරන්න. එහෙම නැහනේ. Taman නාලා ගිහලා යන්න බුදු ගෙට. එතකොට මල් නෙමෙයි මොනව අරගෙන ගියත් කමන්නේ කරන වැඩේ සතියෙන් කරන්න. මම දන්නවා මේ වයින් නිකන් ප්‍රශ්න අමතර ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිකන් මේ භාවනා මධ්‍යස්ථානකදී කමඨාන් සුද්ධ කරනකොට නොකිය යුතු දේවල් වෙන්න ඇති. තමයි ආපු නිසා කියනවා අපි මෙතනින් අපේ සාකච්ඡාව સમાප්ත කරමු. අපි පැයකුත් විනාඩි 15ක් විතර අරගෙන තියෙනවා. මොකද මමත් අප්‍රමාද ධර්මයේ කියලා දෙන්න එනකොට විනාඩි 10 පරමා වෙලා තමයි ආවේ. ඒකත් එක්ක ඉච්චාම පැයකුත් විනාඩි 25ක් විතර ගිහිල්ලා තියෙනවා. අපි 3ට නැවත රැස් වෙනවා පරියන්කේ සඳහා සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.